නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සුපින්වත් ඔබ අපගේ අද දවසේදීත් මේ මුණ ගැහිම ධම්සරණී සදහම් පිළිසඳර සමගින් අද දවසේදීත් අපි සෝදානම් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව ඔබව දැනුම්පත් කරන්නට ඔබට ධර්මානුකූලව ඔබේ ජීවිතය තුළට මේ දේවල් ගලපාගෙන කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන වග අද දවසේදීත් සුපුරුදු විදිහටම ධම්සරණී සදහම් පිළිසඳර තුළින් අපි ඔබත් එක්ක බෙදා හදා ගන්නට ඔබට කියලා දෙන්නට අද දවසේදීත් ඇවිල්ලා ඉන්නවා අද දවසේදීත් අපි සුවිශේෂී සුවිශේෂී වුණු මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. කෙනෙකුගේ ජීවිතය තුළ වැදගත්ම සාධකයක් පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. විශේෂම තරුණ තරුණියන්ගේ ජීවිතය තුළ මේක වැදගත් සම්දිස්ථානයක්. මම එහෙම කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ හීනයේ බවට පත් වෙලා තියෙන කාලයක් මේ දේවල් තුළ නිරත වෙන්න. තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා Tamanගේ දෙමාපියන්ට දෙන්න පුළුවන් ඉහළම වටිනාකම මේ තුලින් ඒ අයට ලබා දෙන්නට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් අද දවසේදී අපි සූදානම් කතා බහ කරන්නට රැකියාවන් පිළිබඳව රැකියාවක් කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබටත් අපි ආරාධනා කරනවා. එහෙම නැත්නම් රැකියාවක මේ වෙනකොට නිරත වෙන ඔබටත් අපි ආරාධනා කරනවා. අද දවසේදීත් පුරා හෝරාවක්ම අපිත් එක්ක රැඳෙන්නට කියලා, එකතු වෙන්නට කියලා. ඉතින් අද දවසේදීත් මේ දේවල් පිළිබඳව අපට පහදා දෙන්නට අපිට අනුකම්පාවෙන් මේ ස්ථානයට අපගේ පින්වත් මෑණියන් වහන්සේ වැඩම කොට සිටිනවා. ඉතින් අපි පින්වත් මෑණියන් වහන්සේව ප්‍රථමයෙන්ම පාද නමස්කාර පූර්වක මේ ස්ථානයට පිළිගනු ලබනවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ. නමෝ බුද්ධාය. ඉතින් අද දවසේදීත් අපි සූදානම් මේ පිළිබඳව දිගින් දිගටම කතා බහ කරන්න. ඔබට ආරාධනා කරනවා පුරා හෝරාවක් ওই විදිහටම එකතු වෙලා රැඳිලා ඉන්න කියලා. පින්වත් මෑණියන් වහන්සේ අද දවසේදී අපි මේ කතා බහ කරන්නේ තවත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව. තාරුණ්‍ය පසු වෙන තරුණ දියණියකට එහෙම නැත්නම් යම් විදිහකින් වැඩි වියටපත් වෙලා යෝවුන් වියට එළඹිලා අධ්‍යාපනය අවසන් කරන හැම කෙනෙකුටම බලාපොරොත්තු යහපත් රැකියාවක්. පින්වත් මෑණියන් වහන්සේ අපි මුලින්ම මේ කාරණේදී කතා බහ කරමු. තරුණ දියණියක් විදිහට කොහොමද මුලින්ම Tamanගේ රැකියාව තෝරා ගන්නට අවශ්‍ය? කොයි විදිහේ රැකියාවක්ද Tamanට ගැලපෙන්නේ? මොන අයුරින්ද මේක තෝරාගත යුත්තේ කියන කාරණාව අපි මුලින්ම වැඩසටහනේ ආරම්භයේ විදිහට කතා කරමු. මාගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔව් තිරේෂ මුලින්ම අපි කතා කරන්නේ දියණියක් හැටියට, තරුණියක් හැටියට රැකියාවක් තෝරා ගැනීමේදී Taman සැලකිලිමත් විය යුතු කාරණා. කොයි වගේ රැකියාවද Taman තෝරා ගන්න කියන කාරණය. පින්වත්නි දුවෙක් වුණත් පුතෙක් වුණත් තමන්ගේ රැකියාව තෝරාගන්නින්දී මුලින්ම තමන් කල්පනා කරන්න ඕනි තමන් මේ කරන රැකියාවෙන් තමන්ගේ සීලයට තමන්ගේ ගුණධර්ම වලට තමන්ගේ යහපත් ඇවතුම් පැවතුම් වලට තමන් මේ තෝරාගන්න රැකියාව හානියක් වෙනවද අනතුරක් වෙනවද කියන එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දියණියක් වුණාම තමන්ගේ රැකියාවක් තෝරගන්නකොට දියණියකට තියෙන ආභරණයක් තමයි තමන්ගේ පිරිසිදු චරිතවත් ජීවිතය කියලා කියන්නේ. එතකොට ඒ වටිනා චරිතවත් ජීවිතේට, ඒ පිරිසුදු ජීවිතේට අනතුරක් කැළලක් නොවන ආකාරයට Taman තෝරගන්න රැකියාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඒ ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම තරුණියක් වුණාම සාමාන්‍යයෙන් කෙනෙකුට ලස්සන රූපයක් ලැබෙන්නේ මිහිරි කටහඬක් ලැබෙන්නේ ඊළඟට ලස්සන අග පසඟ ඇති ශරීරයක් ලැබෙන්නේ සසරේ පිනකට. පිනක් තියෙන්න ඕනි ඒ වගේ විශේෂතා ඇති කරගන්න. එතකොට සසරේ රැස් කරගත්ත පිනක් නිසා පින්වත්නි ඔබට ලැබිච්ච ඒ ලස්සන රූපය, ඒ කටහඬ, ඒ ලස්සන අඟපසඟ තව කෙනෙකුගේ සරාගී සිතවිලි ඇවිස්සෙන ආකාරයට තව කෙනෙකුගේ කාමුක අදහස් ඇවිස්සෙන ආකාරයට වචන කතා කරමින් ක්‍රියා කරමින් හැසිරෙමින් තමන්ගේ ශරීරයේ ආවරණය කරගන්නට අවශ්‍ය දේවල් निराවරණය කරගෙන සාමාන්‍යයෙන් තරුණියකට නොගැලපෙන හැසිරීම් රටාවකින් යුක්තව කටයුතු කරන්න වෙනවා නම් තමගේ රැකියාව තුලින් එවැනි රැකියාවක් කොච්චර වැටුපක් ලැබුණත් කොයිතරම් Tamanට දීමනා ලැබුණත් එවැනි රැකියාවක් කවදාවත් තෝරා ගැනීම Tamanට සුදුසු නැහැ. ඉතින් ආන් ඒ නිසා විශේෂයෙන්ම තරුණ දියණියක් කල්පනා කරන්න ඕනි ඒ තමන්ගේ සසරේ පිනකට ලැබිච්චි ඒ වටිනා සම්පත ඒ වටිනා දෙය ආරක්ෂා වෙන ආකාරයට තමන්ගේ රැකියාව સિદ્ધ කරගන්නට. එතකොට පින්වත්නි විශේෂයෙන්ම රැකියාවක් තෝරා ගන්නකොට තමන්ට ලැබෙන වැටුප මට කොච්චර වැටුපක් ලැබෙනවද මට උසස් වීම ලැබෙනවද මට මොන මොන වගේ දීමනාද ලැබෙන්නේ? මට කොහොමද මේ රැකියාව තුළින් සමාජයේ ලැබෙන తত্ত্বය සමාජයෙන් ලැබෙන කීර්තිය කොයි වගේද කියන එක ගැන හිතනවට වඩා විශේෂයෙන්ම තරුණ දුවක් හිතන්න ඕනි. මගේ ආත්ම ගෞරවයට මම මේ තෝරගන්න රැකියාව කොයිතරම් දුරට බලපානවද කියන එක හිතන්න ඕනි. එහෙම නැතුව මේ රටේ ලෝකේ අහන දකින දේට අනුව යම් යම් දේවල් යම් යම් රැකියා තෝරාගත්තොත් මේ ජීවිතයේදීත් ඒ තරුණ දියණියට දුක් විඳින්න සිද්ධ වෙනවා. අනතුරටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට විශේෂයෙන්ම තමන්නේ කරන රැකියාව නිසා අපි ගොඩාක් හිතන්නේ තිරේෂා මෙලොව ගැන විතරනේ. අපි මේ ජීවිතේ ගෙවලා අවසන් කරලා පරලොවට යනකොට අපි පරලොව ගිහින් ඉපදින අපේ ඊළඟ උපත කොයි වගේද කියලා ගොඩක් අය හිතන්නේ නැහැ. මෙලොව ගැන විතරමයි හිතන්නේ. කොහොමද මේ ජීවිතේ ජීවත් වෙන්නේ, ගත කරන්නේ කියන එක ගැන විතරමයි හිතන්නේ. නමුත් අපි කරන රැකියාව තුළින් අපේ කෙලෙස් සැවිස්සෙනවා නම්, අපි කරන රැකියාව තුළින් අනුන්ගේ කෙලෙස් අවුස්සනවා නම්, ඒ කෙලෙස් අවුස්සන රැකියාවක් තුළින් රැස් වෙන මහා පාපයක්. ඒ පාපේ පාපී කර්මය විසින් සසරේ Taman ඊළඟ උපත දුක් විපාක ඇති. ඊටාම දුක්ඛිත උපතක් බවට පත් වෙනවා. ඉතින් ආන් ඒ නිසා පින්වත්නි තරුණ දුවක් හැටියට මේ පින්වත් දියණිවරු රැකියාවක් කරනකොට රැකියාවක් තෝරා ගන්නකොට විශේෂයෙන්ම තමන්ගේ පිරිසුදු ජීවිත පැවැත්ම ගැනත් ඊළඟට අනවශ්‍ය හැසිරීම් රටා නැති ඊටාම ගෞරවාන්විත රැකියාවක් තෝරා ගන්න කල්පනා කරන්න ඕනි. ඒ නිසා මූලිකවම මුදල් ගැන හිතන්න එපා. වැටුප ගැන හිතන්න එපා. දීමනා ගැන හිතන්න එපා. තමන්ගේ ගුණය රැකගෙන තමන්ගේ සීලය රැකගෙන ඒ කරන රැකියාව කරොත් අනිවාර්යයෙන්ම මෙලොවත් සාර්ථක වෙනවා පරලොවත් සාර්ථක වෙනවා තමන් කොහොමද සුදුසු රැකියාවක් තමන්ට තෝරාගන්නේ කියන කරණාව පිළිබඳව ප්‍රථමයෙන් පින්වත් මෑණියන් වහන්සේ අපට හොඳ ආරම්භයක් ලබා දුන්න අද දවසේ වැඩසටහනට පින්වත් මෑණියන් වහන්සේ මේ කාලේ විතරක් නෙමෙයි අතීතයේ තිබුණු නුසුදුසු රැකියාවන්. එතකොට වර්තමාන කාලෙත් මට හිතෙනවා මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕන කියලා නුසුදුසු රැකියාවන් විදිහට හඳුන්වන්නේ මොනවාද? කෙනෙකුට මං හිතන්නේ හොඳ අවබෝධයක් ලබන්නට අවශ්‍ය වේ මේ කරණාව පිළිබඳව. ඔව් ටිකේෂා පින්වත්නි ඇත්තටම මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඕනම කෙනෙක් නොකල යුතු රැකියාවන් පහක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි අවි ආයුධ වෙළඳාම. ඊළඟට වසවිස වෙළඳාම. ඊළඟට වහල් වෙළඳාම. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය වෙළඳාම. මෙන්න මේ කියන වෙළඳාම ඊළඟට මස් පිනිස සත්ත්ව වෙළඳාම මේ කියන වෙළඳාම් පහ අධාර්මිකයි. මේ වෙළඳාම් කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නුසුදුසුයි. ඒ රැකියාවන් නුසුදුසුයි. දැන් අද අපිට වර්තමාන සමාජයේ ඕනෑ තරම් එවැනි රැකියාවල නිරත වෙලා ඉන්න අය බොහෝ සල්ලි උපයන අය අපිට දකින්න ලැබෙනවා. නමුත් එයාලගේ මරණින් මත්තේ ඊළඟ ජීවිතය ගැන සිහි කළොත් ඒක ඊටාම ශෝකාන්තයක්. ඊළඟට තේරේෂා විශේෂයෙන්ම දියණියක් හැටියට ගත්තොත් තරුණ දියණියක් ගැන අපි කතා කළොත් තරුණ දියණියකට රැකියාව ධාර්මික වුණත් සමහර රැකියා තියෙනවා තරුණ පුතෙක්ගේ රැකියාව කරනවට වඩා දියණියක්ගේ රැකියාව කරන එක තමන්ගේ ජීවිතේට අනතුරක්. දැන් විශේෂයෙන් ඔබ ඔබ දැකලා ඇති ඔබේ නිවසටත් එනවා ඇති සමහරවිට අපි දැකලා තියෙනවා තිරේෂ ඔය අලුත් බාණ්ඩ මේ හඳුන්වා දෙන්න. අපි ඉංග්‍රීසියෙන් එයාලට කියනවා සේල්ස් සෙෆ් කියලා. ඒ කියන්නේ එක එක ගෙදරින් ගෙදරට එක එක බාණ්ඩ හඳුන්වා දෙන්න එනවා අලවේ නියෝජිතයන්. ඒ වගේ රැකියාවක් තරුණියක් කළොත් තරුණියන් කරනවා. තනි පංගලමේ ගයක් ගයක් ගානේ යනකොට අපි දන්නේ ඒ ගෙදර ඉන්නේ මොන වගේ චරිතයක චරිතයක් තියෙන පුද්ගලයෙක්ද? මොන වගේ පවිතු ලාමක ආශා තියෙන පුද්ගලයෙක්ද කියලා දන්නේ නැහැ. මානසික తත්වය. මානසික తත්වය කොයි වගේ දෙයක්ද ඒක දන්නේ නැහැ. එතකොට එවැනි රැකියාවක් කරනකොට විශේෂයෙන්ම තරුණ දුවකට ලොකු අනතුරක් ඒක. ජීවිතේ අවදානම අවදානමක් තියනවා ජීවිතේ වරදින්න අනතුරටපත් වෙන්න. ඊළඟට තීරෂ ගත්තොත් අපි විශේෂයෙන්ම රැකියාවක් කරනකොට අනාරක්ෂිත තරුණියක් හැටියට අනාරක්ෂිත රැකියාවන් තියෙනවා. විශේෂයෙන්ම සමහර රැකියාව දෙන මේ රැකියා ආයතනයේ ඒ තරුණිය විතරයි තරුණියක් හැටියට කාන්තාවක් හැටියට ඉන්නේ. ඒතකොට සමහරවිට පිරිමි ගොඩක් මැද්දේ ඇයට තනිය මේ රැකියාව කරන්න සිද්ධ වෙනවා. හුදෙකලා ස්ථානවල හුදෙකලා තැන්වල රැකියාව කරන්න වෙනවා. ඒතකොට සමහරවිට ඒ ආයතනයේ පරිපාලන නිලධාරීන්ගෙන්ම ඉහළ නිලධාරීන්ගෙන් Taman එක්ක එකට වැඩ කරන අයගෙන් Tamanගේ ජීවිතයට බලපෑම් වෙන්න ඕනෑ තරම් අවස්ථා වැඩි. අවදානම් වැඩි. කියන්නේ හැම රැකියාවම එහෙමයි කියන්නේ නැහැ. Tamante එවැනි පරිසර තත්වයක් යටතේත් යහපත් පුද්ගලයන්ගේ ඇසුර ලැබමින් කරන්න පුළුවන් රැකියාව ඕනතරම් අපි අතර තියෙනවා. නමුත් බහුතරයක් ගන්නකොට කාන්තාවකට තරුණියකට එවැනි රැකියා කිරීමේ යම් අවදානමක් තමන්ගේ ආත්ම ගෞරවයට, තමන්ගේ සීලයට, තමන්ගේ පිරිසුදු ජීවිතයට යම්කිසි අනතුරක් අවදානමක් තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම පුතෙක්ට වඩා තරුණ දුවක් රාත්‍රී ගමන් බිමන් යන්නේන ගමන් බිමන් සහිත රාත්‍රී වැඩ කරන්න සිද්ධ වෙන රැකියාවල නිරත වීම ඇත්තෙන්ම ඒ තරුණියගේ ජීවිතයට බොහෝ අනතුරු ඇති වෙන්න ඉඩ තියෙනවා. එවැනි දේවල් ඔබට පුවත්පත්වල ඕන තරම් අහන්න දකින්න ලැබේ. රාත්‍රියේ රැකියා කරන්න ගිහින් වෙච්චි අනතුරු සමහරට පාරේ බස් එකේ නැත්නම් ඒ ආයතනය විසින්ම ලබා දෙන පෞද්ගලික ප්‍රවාහන පහසුකම් ලබා දෙන වාහනය තුල සමහර රැකියා ස්ථානය තුල නොයේකුත් සල්ලාල පුද්ගලයන්ගේ පවිතු පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වෙලා මුළු ජීවිතේම ශෝකාන්තයක් වුණ අහිංසක තරුණියන් අඬ අඬා ඉන්න තරුණියන් අපි අතර ඉන්නවා ඉතින් ආන් ඒ නිසා විශේෂයෙන්ම රැකියාවක් තෝරගන්නකොට ඒ රාත්‍රියේ නිතර නිතර ගමන් බිමන් යන්න සිද්ධ වෙන දේවල් ඒ වගේ රැකියාවක් තෝරා ගැනීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. එවැනි රැකියා තෝරා නොගෙන සිටීමටමයි වටින්නේ. නමුත් කරන්නම දෙයක් නැත්නම් Tamanගේ ආරක්ෂාව ගැන Taman වගකීම ගන්න ඕනි. ඊළඟට හැබැයි පුතෙක් වගේ රැකියාවක් කළා කියලා පුතා පුතේකට ඒ අනතුර නැහැ. මේ අනතුරු ඔක්කොම තියෙන්නේ දියණියකට. ඊළඟට විශේෂයෙන්ම තමන්ගේ පවුලෙන් ගොඩක් ඈත් වෙන්න සිද්ධ වෙනවන ඇගේ රැකියාව නිසා අම්මා තාත්තගෙන් ඥාතීන්ගෙන් වැඩිහිටි සහෝදරයන්ගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා නම් ඒ ඈත් වීමත් එක්ක ඇගේ ජීවිතේට නොඑක අනතුරු ඇති වෙන්න ඉඩ තියෙනවා ඩියේෂා. දැන් පින්වත් මෑණියන් වහන්සේ අපට බොහොම හොඳින් පැහැදිලි කරා තරුණියන්ට නොසුදුසු රැකියාවන් මොනවාද මේ නොසුදුසු රැකියාවන් සිදු කිරීම හේතුවෙන් මොන වගේ කරදර වලට මේ අයට මුහුණ දෙන්නට සිදු වේද කියන කරණා පිළිබඳව. පින්වත් මෑණියන් දැන් අපට පහදා දෙන්න දැන් ආයතනයක වැඩ කරගෙන යනකොට ඕනෑම තැනක වැඩ කරගෙන යනකොට මේ අයට කරදර ඇති වෙන්න පුළුවන්. චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. කොහොමද මේ අය මේ දේවල් වලින් මිදිලා නිදහස් වෙලා කටයුතු කරන්නේ? පින්වත් මෑණියන් වහන්සේ පහදා දෙන්න. ඇත්තටම පින්වත්නි අපි එතනක එතනදී සැලකිලිමත් වෙන්න ඕනි. චිත්ත පීඩා ඇති වෙන්න. චිත්ත පීඩා විතරක් නෙමෙයි තිරේෂ කායික පීඩා පවා ඇති වෙනවා. මානසික පීඩා පවා. ඔව්. ඒ වගේ පීඩා ඇති වෙනවා. ඉතින් ඒ වගේ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න හේතු ගොඩාක් තියෙනවා. විශේෂයෙන් මේ පිරිහිලා යන මේ අධර්ම රාගය බහුල මේ ලෝකේ ඒවැනි පීඩාකාරී තත්ත්වයන් යටතේ රැකියා කරන්න සිද්ධ වෙනවා තරුණියන්ට. මේ පිරිහීම සමාජයේ පිරිහීම. ඒතර රැකියාවක් කරන ස්ථානයේ ගොඩාක් විට අද වර්තමානයේ පින්වත්නි තරුණ දියණියකට ඒ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්නෙම විශේෂයෙන්ම ඇය නිවැරදිව පිරිසිදුව තමන්ගේ රැකියාව කරන්න උත්සාහ ගන්නකොට ඇයව අයුතු ලෙස පරිහරණය කරන්න ඒ ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ පටන් පහළ අය දක්වාම උත්සාහ ගන්නවා ඇයව Tamanගේ යටතට ගන්න. Tamanට අවශ්‍ය විදිහට ඇයව හසුරවන්නට උත්සාහයක් ගන්නවා. ඒතර මේකේ අනතුර තමයි පින්වත්නි එවැනි තත්වයක් යටතේ එවැනි පරිසරයක් යටතේ යම්කිසි තරුණියක් යම්කිසි තරුණියක් තමන්ගේ පිරිසුදු ජීවිතය ආරක්ෂා කරගෙන තමන්ගේ චරිතය රැකගෙන ඉන්න උත්සාහ කරනකොට ඒ ආයතනයේ පිරිස විසින් ඇයට රැකියාව එපා වෙන තත්ත්වයට පත් කරනවා. ඇයට ඒ රැකියාව පීඩාවක් කරන තත්ත්වයට පත් කරනවා. ඇයට වැටුප් වැඩිවීම ලැබෙන්නේ නැහැ. විශේෂ දීමනා වැඩි වෙන්නේ නැහැ. ඊළඟට ඇයට උසස් වීම ලැබෙන්නේ නැහැ. ඒ ආයතනීය පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වගේ වරප්‍රසාද නොලැබෙන්නේ ඇයි? ඇය අර ආයතන නිලධාරීන් නිලධාරීන්ට හෝ ඒ ආයතනේ වැඩ කරන අයගේ අතකොලුවක් බවට පත් නොවි ස්වාධීනව ඉන්න උත්සාහ කරනකොට ඇගේ සීලය ගුණය ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්නට මහන්සි ගන්නකොට ඇයට මානසික පීඩා දෙනවා වද හිංසාවක් දෙනවා, කායික පීඩාවක් දෙනවා. ඒක එක පැත්තක් තිරේෂා. ඊළඟට මේ රැකියා කරන ස්ථානවල සමහර දියණිවරු ඉන්නවා අත්දැකීම් අඩුයි. සමහරට ගෙදර අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස රැකවරණ යටතේ හැදිලා වැඩිලා සමාජ අත්දැකීමක් නැතුව සමාජයේ මේ පවිට පුද්ගලයන්ගේ ස්වභාවය දන්නේ නැතිව ඇය රැකියාවක් කරනකොට ඇය හිතන්නේ මේ රැකියා කරන ස්ථානයේ ඉන්නේ තමන්ගේ පවුලේ ඥාතීන් වගේම හොඳ ගුණ යහපත් පුද්ගලයන් කියලා. එතකොට මේ තමන්ගේ ජීවිතේට මේ අනතුරක් කරන්න මේ පුද්ගලයාමට ලං වෙන්නේ කියන එක ඇය දන්නේ නැහැ. ඒ විදිහට නොයෙක් නොයෙක් පවිතු පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වෙලා ඒ තරුණියට ඒ පවිතු පුද්ගලයන්ගේ නරක ඇසුරට පත් වෙන්න සිද්ධ වෙලා ජීවිතේ විනාශ කරගෙන මේ ප්‍රශ්නේ කාටවත් කියාගන්න බැරිව ලත වෙන තරුණියන් අපි අතර ඉන්නවා. මේ විශේෂයෙන් මේ වගේ යම්කිසි විදිහකට ඇයව වැරදි ඇසුරකට පෙළඹවාගෙන වැරදි සේවනයක කාම සේවනයක යෙදিলা සමහර අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙනවා ඒ ඒ මේ ඡායාරූප ගන්නවා ඊළඟට වීඩියෝ පට මේ ගන්නව අරගෙන ඇය ඒකට අකමැති වෙන හැම වෙලෙම ඒ ආයතනයේ නිලධාරීන් ඒ අපි යකට කියන්නේ අපි කියන්නේ මේ බ්ලැක්මේල් කරනවා කියලා ඒතර කියන ඔයා මේකට කැමති වුනේ නැත්තම් මම මේක ප්‍රසිද්ධ කරනවා. ඔයා මේ වගේ කෙනෙක් කියලා මං ආයතනයේ ප්‍රචාරය කරනවා කියලා අර බලපෑම් කර කර බලපෑම් කර කර ඇයට ඔහුට අවශ්‍ය හැම දෙයක්ම හැම අවශ්‍යතාවයක්ම අර අසරණ තරුණියගෙන් සපුරා ගන්නවා. ඒතර ඇය මානසිකව ලොකු අසහනයකට පීඩාවකටපත් වෙනවා. ඇයට මේක දෙමව්පියන්ට කියන්න විදිහක් නැහැ. ආයතනින් අනිත් තමන්ගේ හිත මිත්‍රන් එක කියන්න විදිහක් නැහැ. එතකොට මේ මානසික පීඩාව විඳ දරාගෙන ඇයට රැකියාව වෙනුවෙන් ඇගේ රැකියාව වෙනුවෙන් ඇයට ඒ සියල්ලම විඳ දරාගෙන ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔහොම ඉන්නකේ අනතුර තමයි කාලයක් යනකොට මේ තරුණියට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මුලින්ම අකමැත්තෙන් ඇය ඒ දේවල් වලට පෙළඹෙන්නේ. නමුත් ඒ ඒ කා ඒ දේම නැවත නැවත නැවත නැවත කරන්න පෙළඹුණාම එහි යම්කිසි ආශාදයක් තියෙනවා. අකුසලයේ වුණත් වැරද්දේ වුණත් ආශාදයක් තියෙනවා. එතකොට ඒ ආශාදයට පෙළඹුණාට පස්සේ මුලින් ඇය වැරදේ පැටලෙන්නේ අකමැත්තෙන්. අනුන්ගේ බලහත්කාරයෙන්. නමුත් පස්සේ පස්සේ එහි ආශාදයට යට වුණාට පස්සේ ඒ වැරදි ඇසුරකට වැරදි හැසිරීම් රටාවලට ඇය නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම පෙළඹෙනවා. ඇගේ විනෝදයක් බවට පත් වෙනවා. ආන් ඒ නිසා ඇගේ ඒ ලස්සන වටිනා තරුණ ජීවිතේ හැම පිටින්ම විනාශ වෙලා යනවා. එතකොට ඇයට අනාගතයේ විවාහ ජීවිතයත් අසාර්ථක වෙනවා. ඇයට කවදා හරි දවසක ඇගේ දරුවන්ට යහපත් මවක් වෙන්න බැරි වෙනවා. මේ වගේ අර මානසික පීඩාවන් නිසා ඒ ආයතනයෙන් එන තමන් කරන රැකියාවෙන් එන මානසික පීඩාවන් නිසා ඇගේ මුළු ජීවිතයම අඳුරු වෙනවා. ඉතින් ආන් ඒ නිසා පින්වත්නි ගොඩාක් විට තරුණියක් ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන පෞරුෂත්වය ආරක්ෂා කරගෙන අනතුරු මුලින්ම දැනගෙන තමන්ට එන අනතුරු මුලින්ම හඳුනාගෙන මුලින් මේ අනතුරු බැහැර කරන්න මහන්සි ගන්න ඕනි තිරේෂා රැකියාවක් තෝරගන්න තැන ඉඳලම රැකියාව තුළ තමන් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕන මේ රැකියාව මම කොයි කොයි පිරිසත් එක්කද මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ කියන කරුණු කාරණා සියල්ලක්ම අපි අවබෝධයෙන් යුක්තවම දැනගෙන තමයි කටයුතු කරන්න ඕන. එතකොට අර පින්වත් මෑණියන් වහන්සේ කිව්වා වගේ වැරදින තැන් හරිම අඩුයි. වරදින්නට ඔබේ ජීවිතය වරදින වරදිනට නෙවෙයි ඔබේ ජීවිතය යහපත් කරගන්නට මේ ධර්ම කරන ඔබ ඔබේ ජීවිතයට ගලපා ගන්න උත්සාහ කරන. සමහරක් තැන් වලින් පිනොත් මෑණින් වහන්සේ කියන කරුණු කාරණා ඔබේ ජීවිතයටත් දැන් ඔබ ගලප ගන්න. මේ දේවල් මගේ ජීවිතය තුළ තියෙනවද? මේ දේවල් මම මේ විදිහට කළොත් හරිද? පිනොත් මෑණින්ස කෙනෙක්ට ඒ විදිහට සංසන්දනය කරලා ගලපලා බලන්න පුළුවන්. පිනොත් මෑණින්ස දැන් මට හිතුන දැන් අද අපි කතා කරන රැකියාවන් පිළිබඳවනේ. එතකොට මේ රැකියා ශාස්ත්‍රය තුළ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය කියලා කියන්නේ බොහොම පුළුල් විදිහට දිවෙන ශාස්ත්‍රයක්. මේ සඳහා සඳහා බොහෝ තරුණියන් පැමිණෙනවා. ගොඩක් අය ඉන්නේ ගම්වල ඉඳලා. එතකොට එහෙම තමයි මේ කොළඹ අය කියන්නේ නාගරික බොහෝ දෙනෙක් කියන්නේ ගම්වල ඉඳලා තමයි තරුණිය එන්නේ කියලා. කොහොම වුණත් මේ තුල යම් අනතුරක් තියෙනවා කියලා මේ සමාජය තුළම යම් දෙයක් ගොඩ නැගිලා තියෙනවා. ඒත් එක්කම බොහෝ දෙනෙක් ඒ දිහා බලන්නේ වපරැහෙන්. අපි පින්නත් මැනෙන වහන්සේ මේ ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ඔව්. ඇත්තටම පින්වත්නි ඇඟලුම් ශේෂ්ත්‍රය ගැන ඒ ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියැලෙලා ඉන්න තරුණියන් ගැන අපිට පුළුල්ල يعني ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මුල ඉඳලම දැන් කාලයක් තිස්සේ අවුරුදු 10ක් 15ක් තිස්සේම ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියැලෙන තරුණියන් ගැන සමාජයේ ලොකු යහපත් ප්‍රතිචාරයක් නැහැ. ඔවුන් ගැන හැම වෙලේම කතා කරන්නේ ඔවුන් විවේචනයට ලක් කරමින්. විශේෂයෙන්ම මේ ඇඟලුම් ශාස්ත්‍රයේ රැකියාවක් තරුණියක් තෝරගන්නේ ඒකේ ඇත්තක් තියෙනවා ගම්බද අහිංසක තරුණියන් තමයි ඇඟලුම් ශාස්ත්‍රයට එන්නේ විශේෂයෙන්ම මේ වගේ රැකියාවක් තෝරගන්න හේතුව පින්වත්නි මූලික සුදුසුකම් ලැබලා ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් ලැබලා නමුත් සමහර තරුණයන් ඉන්නවා ඔවුන් දක්ෂයි අධ්‍යාපනයේ දක්ෂයි නමුත් උසස් අධ්‍යාපනයක් ගන්න තරම් ඔවුන්ට ආර්ථික තත්ත්වයක් නැහැ. ඊළඟට වෘත්තීය සුදුසුකම් ලබන්න තරම් ඒ වෘත්තීය පුහුණුව ලබන්න තරම් ඒ ඒවට වියදම් කරන්න ඔවුන්ට මුදල් නැහැ. ඒ නිසා මූලික අධ්‍යාපන සුදුසුකම් වලට අනුව ඔවුන්ට පහසුවෙන් තෝරගන්න පුළුවන් රැකියාව තමයි මේ ඇඟලුම් ශාස්ත්‍රය කියලා කියන්නේ. ඊළඟට විශේෂයෙන්ම ඔවුන්ගේ අධ්‍යාප සමහර තරුණියන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඉවර කරන්න කලින් ඔවුන්ට තමන්ගේ පවුලේ සමට දෙමව්පියන්ගේ ආර්ථික තත්ත්වය නිසා සමහර පවුලෙල් නම් ණයබරින් මිරිකිලා පීඩාවටපත් වෙලා. එතකොට ඒ අම්මගේ තාත්තගේ ණයබර නිදහස් කරවන්න ඒ පවුල ගොඩගන්න ඕනි කියලා හිතලා අතරමඟදී තමන්ගේ අධ්‍යාපනය නතර කරලා ඒ ප්‍රාථමික සුදුසුකම් වලින් ඔවුන් රැකියාවක් හොයනකොට ලේසියෙන් පහසුවෙන් යන්න පුළුවන් රැකියාව තමයි ඇගලුම් ශාස්ත්‍රය කියලා කියන්නේ. ඊළඟට සමහරලාට තමන්ගේ අනාගතය වෙනුවෙන් දෙමව්පියන්ට හිතන්නකෝ දියණියක් වුණාම විවාහයක් වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. විවාහ වෙනකොට තමන්ට අවශ්‍ය කරන ඒ කනකර ආභරණ ටික, ඒ දේවල් ටික සමහරට දෙමව්පියන්ට සපයන්න අමාරුයි. එතකොට සමහර තරුණියන් ඉන්නවා ඒ මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්නට ඔවුන් ඒ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නට ලේසිම තෝරගන්නේ ඒ වගේ ඇඟලුම් ශාස්ත්‍රය වගේ රැකියාවක් මූලික අවශ්‍යතාව වෙනුවෙන්. ඉතින් මේ වගේ හේතුන් නිසා මේ වගේ හේතුන් නිසා ඊළඟට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට අනුව රැකියා නැහැ. රැකියාව බොහොම සීමිතයි. එතකොට තව දුරටත් රැකියාවක් හොයලා ඉන්න කාලෙකුත් නැහැ. ඕන් ඒ නිසා ලේසියෙන් පහසුවෙන් තෝරගන්න රැකියාව තමයි ඇඟලුම් ශේෂ්ත්‍රය කියලා කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් ඇඟලුම් ශේෂ්ත්‍රයේ දිරේෂා සාමාන්‍ය මේ පරිසරයේ තියෙන මතය තමයි ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉහළ තනතුරක් යමෙක් දැරුවොත් සමාජයේ ලොකු පිළිගැනීමක් ඔහුට ඇයට නැහැ. එනේ එච්චරකට ඒ බාල්දු කරලා තියෙන්නේ ඒ රැකියාව ඒ ශේෂ්ත්‍රයේ බාල්දු කරලා තියෙන. ඉතින් විදායක නිලධාරියෙක් වුණත් Taman රැකියා කරන්නේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ කියපු ගමන් සමාජයේ ලොකු පිළිගැනීමක් තත්ත්වයක් වුන්ට නෑ. ඉතින් එවැනි උසස් නිලධාරීන්ට එසේනම් අර අහිංසක තරුණ කාන්තාවන්ට ගැන කවර කතාවද? ඉතින් ඒ වගේ ගමෙන් විශේෂයෙන්ම ගමෙන් නගරයකට තරුණියක් ආවහම මේ වගේ සමාජයේ වපර ඇහින් ඔවුන් දිස බලන්නේ මුලින් මුල ඉඳලම දැන් අවුරුදු 15ක් තිස්සේ මේ තරුණියන් ජීවිතේ වරද්දගත්තා. ඒකට හේතුව ගමෙන් නගරයට එනකොට මේ නගරයේ තියෙන අර සංකීර්ණ පරිසරේ ඔවුන්ට නිකන් මේ අමුතු දෙයක්. ඒතර අහන දකින හැම දෙයක්ම ඔවුන්ට අලුත් අත්දැකීම්. එතකොට ඒ අලුත් අත්දැකීම මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද මේ පුද්ගලයන් මන් ළඟට එන්නේ මගේ යහපතටද අයහපතටද කියලා තේරා බේරා ගන්න තරම් අත්දැකීමක් ඔවුන්ට නැහැ. ඒක නූගත්කම කියලා කියන්න බෑ. තේරේෂ ගොඩාක් අය කියන්නේ ඇඟලුම් ශාස්ත්‍රයේනේ නූගත් අය. එහෙමනේ කියන්නේ. නමුත් ඒක නූගත්කමට වඩා ඔවුන්ට තියෙන අත්දැකීම් අඩුකමත්, ඔවුන්ගේ තියෙන ගැමිකමත්, ඔවුන්ගේ තියෙන අර ලැජ්ජාශීලී අහිංසක ඇවතුම් පැවතුම් නිසා මේ නාගරික සමාජයේ ගොදුරු බවට ඔවුන් පත් වෙනවා નિરાයාසයෙන්ම අනතුරේ වැටෙනකම්ම මේ අනතුරක් කියලා ඔවුන්ට හොයාගන්න බෑ ආන් ඒ නිසා බහුතරයක් කාන්තාවන් බහුතරයක් තරුණියන් මේ ඇඟලුම් ශාස්ත්‍රයේ තරුණියන් ගොඩාක් විට මේ සමාජයේ නොයි කපචාරවල ගොදුරු බවට පත් වෙනවා. ඒ අතර ඇත්තටම 100ට 15ක 25ක විතර පිරිසක් ඉන්නවා තමන් ආපු ඉලක්කය අරමුණ හොඳට මතක තියාගෙන ඇයි මං මේ වගේ රැකියාවකට ආවේ මං මොන වගේ පරිසර තත්ත්වයක් යටතේද මේකට ආවේ මං නිසා මගේ අම්මලා තාත්තලා මං නිසා විඳපු දුක මොකක්ද එහෙනම් මං නිවැරදිව ජීවිතේ ගත කරන්න ඕනි කියන ආපු අරමුණ සිහිය තියාගෙන ඉන්න දියනිවරු නැතුව නෙමෙයි අපි ඔක්කොම මේ වගේ කිව්වොත් එයාලට අසාධාරණයක් වෙනවා ඒ නිසා ඇත්තටම පිරිසුදු ජීවිත ගත කරන මේ අනතුරු වලින් බේරිලා ඉන්න තරුණියන් නැතුවම නොවේ. ඉතින් නමුත් බහුතරයක් මේවායේ ගොදුරු බවට පත්වීම නිසා අවසානයේ ඒ සමාජයේ විසින් ඔවුන් කොයිතරම් හොඳට ඉන්න උත්සාහ කළත් ඔවුන් කොයිතරම් පිරිසුදු ජීවිතයක් ගත කළත් ඔවුන් ගැන මේ සමාජයේ මේ පැතිරලා තියෙන මේ ගොඩ නැගිලා තියෙන ආකල්පයේ තිරේෂ අපිට වෙනස් කරන්න අමාරුයි. ඉතින් ආන් ඒ නිසා විශේෂයෙන් මේ ඇඟලුම් ශාස්ත්‍රයේ තරුණියන්ට ලොකු අනතුරු ලොකු අවදානමක් තියෙනවා. ඒ අනතුරු ගැන දැන් වෙලාව කතා කරන්න තරම් ලොකු වෙලාවක් අපිට ඉතුරු වෙයිදෝ කියලා හිතන්න අමාරුයි. අපි මේ කතා කරන්නේ දහසකුත් එකක් රැකියා තුරින් එක් ශේෂ්ත්‍රයක් ගැන විතරයි. දැන් මේ මොහොතේදී අපි කතා බහ කළේ ඇඟලුම් ශේෂ්ත්‍රය ගැන. ඒ ශේෂ්ත්‍රය තුළම කතා කරන තව ඕනෑතරම් කරුණු කාරණා තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි ඊට ඉදිරි දිනයකදී ඒ තරුණියන් වෙනුවෙන්ම ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ නියුතු දියණියන් වෙනුවෙන්ම වැඩසටහනක් වෙනමම අපිට මේ විදිහට කතා බහක් පිළිසඳරක් රැගෙන යන්නට පුළුවන් හැකියාවක් ලැබේවි කියලා. දේශ වෙනම වැඩසටහනක් කරන්න තරම් තොරතුරු තියෙනවා. එයාලගේ ජීවිත ගැන එයාලගේ හැම අත්දැකීම් වලින් ගන්න පුළුවන් තොරතුරු තියෙනවා. නිසා ඇත්තටම සාර්ථක වේවි විනාඩි 5කට 6කට වඩා අපි පුළුල්ව මේ මාතෘකාව ගැන කතා කරොත්. ඔව් අපි ඔන්න ඉදිරි සතියේකදී මේ පිළිබඳවත් කතා බහ කරන සූදානම්. අපි දැන් සූදානම් වෙන්නේ ධම්සරණයේ සදාහම් පිළිසඳර තුලින් කෙටි විරාමයකින් අනතුරුව නැවත වතාවක් මුණගැහෙමු. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ධම්සරණේ සදහම් පිළිසඳර සමගින් අද දවසේදී අපි මේ කතා බහ කරමින් ඉන්නේ රැකියාව පිළිබඳව. මූලික කරගෙන අපි කතා බහ කරන්නේ රැකියාව පිළිබඳව තරුණ දියණියක් විදිහට, වැඩිහිටි කාන්තාවක් විදිහට මේ ඔබ සමාජය තුළ ගනුදෙනු කරන කෙනෙක් විදිහට කොහොමද ඔබ යහපත් අයරෙන් ඔබේ රැකියාව කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. පින්වත් ඇනින් වහන්සේ දැන් අපි කතා කරමු තරුණ දියණියක් විදිහට රැකියාවක් කරන එක අනිවාර්යද? මේක යම් විදිහකින් කෙනෙක් විවාහ ජීවිතයට බාධාවක් විදිහට දකිනවා. සමහරක් පිරිස් ඉන්නවා මේ විදිහට විවාහයට බාධාවක් විදිහට. සමහර අය හිතනවා ඇත්තටම අපි රැකියාවක් කරන්න ඕනද කියලා. පින්නතනස මේකත් පහදා දෙන්න අපිට. ඔව්. ඇත්තටම පින්වත්නි ඒ ඒ ප්‍රශ්නෙට අපිට ඍජුව උත්තරයක් දෙන්න අමාරුයි. නෑ කාන්තාව රැකියාවක් කරන්න ඕනේ නෑ කියන උත්තරේ අපි දුන්නොත් ඇත්තටම වර්තමාන සමාජයට ඒක ප්‍රායෝගිකව හැබැයි අතීතයේදී ඒක මම හිතා ලොකු ගැටලුවක් නැහැ. ගැටලුවක් වුණේ ඇත්තටම දිවේශ අතීතය ගත්තාම අපේ මුතුන් මිත්තන්ගේ කාන්තාව බිරිඳ කියන චරිතය ඊළඟට තරුණ දියණිය ඇය ලොකුවට රැකියාව පැත්තට යොමුුනේ නැති තරම්ම. යොමුුනේ නැති තරම්ම. නමුත් මේ දැන් මේ වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක මේ වර්තමානයේ යන මේ සමාජීය රටාවත් එක්ක සමහරට ආර්ථික අවශ්‍යතා නැතත් තරුණියක් පෙළඹෙනවා රැකියාවක් කරන්න. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ සමහරට ධනවත් පවුලල බොහෝ ධනය තියෙන හොඳ ආර්ථික මට්ටමක් තියෙන තරුණ දියණිවරු පවා රැකියාවක් කරන්න පෙළඹෙනවා හුදෙක් තමන්ගේ හුදෙකලාව නැති කරගන්න. තමන්ට තියෙන විනෝදය පිණිස මේ වගේ නොයෙක් හේතුන් මැත්තේ කම්මැලි කම්මැලි කියලා හිතනවා ගෙදෙට්ට වෙලා නිකන් ඉන්න එක. ඒ නිසා ඇත්තටම මුදල් අවශ්‍යතාවයට නෙමෙයි ඔවුන්ගේ ජීවිතේ ගෙවා ගන්න උවමනාවට රැකියා කරන අයත් අපි අතර ඉන්නවා. ඒ අතර අපි අතර ඉන්නවා සමහර තරුණ දියණිවරු ඇත්තටම ඇය ඉගෙන ගන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ තියෙන ඒ ආර්ථික తත්වය ගොඩනගන්න. තමන්ගේ දෙමව්පිය පුංචි කාලේ ඉඳන් තමන් වෙනුවෙන් තමන්ට උගන්වන්න කරපු කැපකිරීම දැකලා ඊළඟට තමන් වෙනුවෙන් අම්මා තාත්තා නොකා නොබී කරපු කැපකිරීම දැකලා සමහර දියණිවරු මුල පුංචි කාලේ ඉඳන්ම හිතේ ලොකු වීරයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම කවදා හරි දවසක හොඳට ඉගෙනගෙන ලොකු වෙලා හොඳ රැකියාවක් කරලා මගේ අහිංසක අම්මා තාත්තට අන්තිම කාලේ හරි සැප දෙනවා කියලා හිතලා රැකියාව ගැන ගොඩාක් උනන්දුවෙන් කටයුතු කරන දියණිවරු ඉන්නවා. ඉතින් ඒ වගේ අහිංසක දියණිවරුන්ට අපි රැකියාවක් කරන්න එපා කියලා කිව්වොත් ඇත්තටම ඔවුන්ගේ ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඔවුන්ගේ ඔවුන්ගේ ආකල්පය සිතුම් පැතුම් ධාර්මිකයි නිතිරේෂා. දෙමව්පියන්ට සැලකීම තමයි මූලික අරමුණ. ඒතර ඒක අපිට ඒක කිසි වැරැද්දක් දකින්න බෑ. ඒක තමන් දැනගන්න ඕනි. දියණියක් හැටියට තමන් දැනගන්න ඕනි මම රැකියාවක් කිරීම අනිවාර්යද නැද්ද? මං රැකියාවක් කිරීම මගේ දෙමව්පියන්ට, මගේ පවුලේ සහෝදර සහෝදරියන්ට, මගේ විවාහ මම විවාහ වුණොත් ඒ විවාහ ජීවිතේට කොයිතරම් දුරට මේ රැකියාව මට උපකාර පිණිස පවතිනවාද කියන එක Taman තේරුම් ගන්න ඕනි. ඒ කාරණේ තේරුම් අරගෙන Taman මේ රැකියාවේ නිරත වෙන්න ඕනි. නමුත් තමන්ට පුළුවන් නම් විවාහ වීමත් සමගම තමන් විවාහ වෙන ස්වාමියාට හොඳ බිරිඳක් වෙලා තමන්ගේ ස්වාමියාගේ දෙමව්පියන් පවා රැක බලාගෙන ඊළඟට දරුවෝ ලැබුණාම මේ දරුවන්ට යහපත් මවක් වෙලා ගෘහණියක් හැටියට gedara ඉඳගෙන ඇගේ බිරිඳ කියන භූමිකාව සහ මව කියන භූමිකාව රැකියාවක් තොරව සාර්ථකව 100%ක් සාර්ථකව ගත කරන්න පුළුවන් අය ඉද්දී ඇය නිකරුණේ රැකියාවකට පෙළඹෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම නිෂ්පලයි. ඇයට ඇයට තමන්ගේ ගෙදර ගොදොර කටයුතු බොහොම විවේකීව කරගන්න පුළුවන් කාලේ ඇයි බොරුවට රැකියාවක් වෙනුවෙන් කැප කරනවා. ඒතර සමහර අය හිතනවා මම හොඳට ඉගෙන ගත්තා. එහෙනම් මගේ ඉගෙන මගේ අධ්‍යාපන සුදුසුකම් එක්ක මම මොකටද ඇයි රැකියාවක් නොකර ඉන්නේ? ඇයි මට තනියම මගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්? මම විවාහ වුණත් මං මට ස්වාමියා යටතේ ඉන්න ඕනේ නෑනේ. මට ස්වාධීනව මගේ ජීවිතේ ගත කරන්න පුළුවන්. මට ඕනි දේ මට ගන්න පුළුවන්. මට අවශ්‍ය ඇඳුම් පැළඳුම් කෑම්බීම් මේ වගේ මට ගන්න පුළුවන්. ආන් ඒ නිසා මම රැකියාවක් කළ යුතුයි. කියන්නේ රැකියාවක් කිරීම අවශ්‍ය අත්‍යවශ්‍ය නැතත් ඔය වගේ ආකල්පවල ඉඳලා තරුණියන් රැකියාවක් කරනවා ටිරේෂා. ඊළඟට විශේෂයෙන්ම පින්වත්නි විවාහ වුණාට පස්සේ සමහර විට ඒ ස්වාමියා සැලකිය යුතු වැටුපක් ලබන දරුවෝ ලැබුණහම මේ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් ඔවුන්ගේ අනාගතයත් සාර්ථක කරගන්න පුළුවන් ආර්ථික ශක්තියක් තියෙන ආර්ථික මට්ටමක් තියෙන ස්වාමියෙක් Tamange බිරිඳගෙන් ඉල්ලීමක් කරනවා නම් ඔයා දැන් විවාහ වෙනකන් රැකියාවක් කළා මෙතනින් එහාට රැකියාවෙන් අස්සෙන්න කියලා ස්වාමියා ඉල්ලීමක් කරොත් කීකරු බිරිඳ ඒ ඉල්ලීමට ඇහුම්කන් දිය යුතුයි අනිවාර්යෙන්ම එතකොට තමන්ගේ ස්වාමියාත් එක්ක බහින්බස් වෙන්න රණ්ඩු සරුවල් කරමින් එක ටික කියා ගැනීම බිරිඳක් හැටියට සුදුසු සුදුසු නැහැ. තමන් තමන්ගේ ස්වාමියාගේ වචනයට අවනත වෙන්න ඕනේ. කීකරු වෙන්න ඕනේ. ඒතර ඒ වගේ தත්වයටදී දැන් අපේ අපි අපේ අසපුවලටත් එනවා සමහර මේ බිරිඳවරු සමට ස්වාමියා බිරිඳ දෙන්නම අරගලේ තියෙන බිරිඳගේ රැකියාව. කියන්නේ ස්වාමියා තරයේ කියනවා රැකියාව කරන්න එපා එපා එපා කියලා. ඒතර බිරිඳ නෑ මම රැකියාව කළ යුතුයි. මගේ දෙමව්පියෝ මට ගැන්නුවේ මහන්සියෙන්. ඒ නිසා මම මට මං කරපු මගේ සුදුසුකම් වලට අනුව මම රැකියාවක් කළ යුතුයි කියලා ඒ පෞල් ජීවිතේ පවා දෙදරා යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමන් විවාහ වෙන තමන්ගේ ස්වාමියාගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම බිරිඳක් හැටියට අවනත විය යුතුයි. ඊළඟට සමහරලාවට විවාහපත් වෙලත් අවුරුද්දක් දෙකක් ගිහිලා දරුවෝ ලැබුණට පස්සේ සමහරට ස්වාමියා ඉල්ලීමක් කරනවා දැන් ඔයා දරුවෝ ලැබිලා ඉන්නවා මේ දරුවෝ හොඳට රැක බලාගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ඔයා ගෙදර නතර වෙන්න රැකියාවට යන්න එපා කියලා ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලීමට අනිවාර්යයෙන්ම බිරිඳ මවක් හැටියට තමන්ගේ යුතුයකම වගකීම ඉෂ්ට කිරීම පිණිස ඒ රැකියාව කැප කළ යුතු ඉතිරේෂා. ඉතින් ආන් ඒ නිසා කාන්තාවක් තරුණියක් අනිවාර්යයෙන්ම රැකියාවක් කළ යුතුයි නොකළ යුතුයි කියන කාරණේ නෙමෙයි තමන්ගේ පවුල් පරිසර තත්ත්ව තමන්ගේ ආර්ථිකත්වය සහ තමන්ගේ පවුලේ ස්වාමියා බිරිඳ කියන ඒ සම්බන්ධතාවය ඊළඟට දරුවෝ ගැන හිතලා තමන් තීරණයක් ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ජීවිතයේ එදිනදා කටයුතු වලදී අපිට ධර්මානුකූලව උපදෙස් ලැබෙනවා නම් ඒ ධර්ම කරුණු අපේ ජීවිතයට ගලපාගෙන කටයුතු කරන්න අපිට පහසු වෙනවා. පින්වත් මෑණියන් වහන්සේ රැකියාවක් කරන තරුණ දියණිවරුන්ට මම හිතනවා ධර්මානුකූල පිළිතුරක් අපි දෙන්නට ඕන. ඒ අය කොයි ආකාරයෙන්ද Tamanගේ රැකියාව කරන්නට ඕන? ඒත් එක්ක මේ රැකියාව කරන ස්ථානය තුල අපි හැසිරෙන්නට ඕන කොයි ආකාරයෙන්ද ධර්මානුකූල උපදෙසක් අපිට ලබා දෙන්න පින්වත් මෑණියන් වහන්සේ. පින්වත්නි ඇත්තටම අද වැඩසටහන පුරාවට අපි විවිධ පැතිකඩයන් ඔස්සේ කතා කරා. ඒ කතා කරපු හැම පැතිකඩයක් තුළම තියෙන්නේ ධර්මානුකූල විග්‍රහයක්. අපි කතා කරපු හැම දෙයක් තුළම තියෙන්නේ ධර්මානුකූල විග්‍රහයක්. එතකොට ඒ අතරේ රැකියාවක් කරන තරුණ දියණියකට ඒ රැකියාව නිසි ආකාරයෙන් කරන්නට උපදෙසක් කියලා විශේෂයෙන්ම අපි කතා කළොත් අපි මුලින් ඉඳන්ම මේ හැම හැම මාතෘකාවක් යටතේම අපි කතා කළේ විශේෂයෙන්ම තරුණ දියණියක්. තරුණිය කාන්තාවක් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි තමන්ගේ පිරිසුදු චරිතය ගැන. තමන්ගේ ආත්ම ගෞරවය ගැන, තමන්ගේ අභිමානය ගැන තමයි තමන් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. ඒ නිසා අපි කලින් පාසල් දියණියන් ගැන කතා කරා, මව්වරු ගැන කතා කරා. ඒතර මේ තරුණ දියණියක් රැකියාවක් කරද්දී පවා පින්වත්නි, ඒ කරන රැකියාව තුලින් තමන් හොඳ සිහිබුද්ධියෙන් ඉන්න ඕනි. තමන්ගේ චරිතයට, තමන්ගේ පිරිසුදු සීලයට හානියක් වෙනවද නැද්ද කියන කාරණය ගැන තමන් හොඳට කල්පනාවෙන් ඉන්න ඕනි. මොකද තරුණ දියණියක් හැටියට අධ්‍යාපනය ලැබලා රැකියාවකට යනවා කියන්නේ ඇය හැමදාම තරුණියක් නෙමෙයිනි තිරේෂා. කාලයක් එක්ක ඇය ඇය වැඩි විය පැමිණෙනකොට ඇයට විවාහ වෙන්න සිද්ධ වෙනවා. ඒතර විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියාට යහපත් බිරිඳක් වෙන්න පුළුවන් විදිහටද මං රැකියාව කරන කාලය ගත කළේ කියලා තමන් තේරුම් ගන්න ඕනි. එතකොට බිරිඳ කියන භූමිකාවට හානියක් නොවන විදිහට තමන්ගේ රැකියාව මුල හිටන් කරන්න ඕනි. ඊළඟට ඇය තරුණිය අනාගතයේ විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ ඇය මවක්. එතකොට මවක් හැටියට ඇගේ ඒ මව මාතෘත්වය කියන ඒ භූමිකාවට ගෞරවයක් ඇති කරලා දෙන ආකාරයට තමන් ඒ කරන රැකියාව මුලින් ඉඳන්ම නිසි විදිහට කළ යුතුයි. ඊළඟට විශේෂයෙන්ම තරුණියන් තරුණයන්ට වඩා කියන්නේ පුතාලට වඩා සාමාන්‍ය දුවලගේ ස්වභාවය තමයි ඔවුන් නිතරම අර බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. ඊළඟට බොහෝ ලඳ බොළඳ චරිත, ලාමක චරිත. නමුත් සමහරවිට මේ පරිසරයේ මේ සමාජයේ රැකියා කරන ස්ථානයේ හැම වෙලේම අහිංසකවම හිටියොත් හැම වෙලේම බයෙන් තැති ගැනීමෙන්ම හිටියොත් ඇගේ අහිංසකකම ඇගේ බියගුලුකම මේ අයහපත් සමාජය ඔවුන් ගොදුරු බවට පත් කරගන්නවා. ඒ නිසා Taman හිතින් අහිංසක වෙලා සමහර තැන්වල Tamanට සිද්ධ වෙනවා සැරපරුෂ වින්ද සැරපරුෂව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා තැනට සුදුසු නුවණ යොදලා සැරෙන් ඉන්න ඕනි තැන සැරෙන් ඉන්න ඕනේ. සැරෙන් කෙනෙකුට වචනයක් කතා කරන්න ඕනි තැන සැරෙන් වචනේ කතා කරන්න ඕනි. ඒ සැරෙන් වචනේ කතා කරේ නැත්තම් Taman ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙනවා. ආන් ඒ නිසා විශේෂයෙන්ම කාන්තා පෞරුෂත්වය කාන්තා අභිමානය සහ මුල ඉඳන්ම රැකියාවට ගියපු පළවෙනි දවසේ ඉඳලම යහපත් ප්‍රතිරූපයක් තමන් ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ රැකියා කරන ස්ථානයේ සියලු දෙනාම මෙයා මේ වගේ කෙනෙක්. මෙයා අනවශ්‍ය දේවල් වලට කැමති නැහැ. මෙයා බොහොම බොහොම අභිමානවත් චරිතයක් කියලා යහපත් ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තාම කවුරුත් ලං වෙන්නේ බයයි. ගින්දරට කවුරුත් අත දාන්නේ නැහනේ. ඇයි ඒ ගින්දර ගින්දරට අත දැම්මොත් පිච්චෙනවා. ආන් ඒ වගේ තමයි හිතන මෙයත් එක්ක සෙල්ලම් බෑ. මෙයාට යම්කිසි දෙයක් කළොත් අනතුරු වෙන්නේ අපිටමයි කියලා හිතලා බොහෝ විට සමාජයේ එන යම් යම් කරදර විපත් වලින් ණයට බේරෙන්න පුළුවන්කම තියෙනවා මේ පෞරුෂත්වය නිසා. නිසා විශේෂයෙන් මේක ගැන තරණ දියණිවරු හිතන්න ඕනේ. ඊළඟට පින්වත් දියණිවරු හිතන්න ඕනේ මේ රැකියාවක් කරනකොට අනාගතයේ කාන්තා පරපුරට පරමාදර්ශී චරිතයක් බවට තමන් පත් වෙන්න ඕනේ. කියන්නේ තමන් දිහා බලලා අනාගත තරුණියන් තමන්ගෙන් ආදර්ශයක් ලබා ගන්න විදිහට තමන් ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ කරන රැකියාව හරියට කළේ නැත්නම් මරණින් මත්තේ අනිවාර්යයෙන්ම සතර අපාය ඉපදෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙලව යහපත පිණිසත්, පරලොව යහපත පිණිසත් තමන්ගේ රැකියාව නිසි ආකාරයට යහපත් ආකාරයට කරන්න ඕනි. ඒ නිසා ඇඳුමෙන්, පැළඳුමෙන් පවා, කතා බහෙන් පවා, ගමනින් බිමනින් පවා, ඇවතුම් පැවතුම් වලින් පවා ඇය රැකියා කරන තැනත් සංවරව යහපත් ආකාරයට ජීවිතය ගත කරන්න ඕනේ. යහපත් ආකාරයෙන් කොයි විදිහටද Tamanගේ රැකියාව කරන්න ඕන අපිට පින්වත් මෑණන් වහන්සේ බොහොම හොඳින් කරුණු කරනා පහදා දෙමින් ඒ පිළිබඳව අනුශාසනා කරා අද දවසේදී අපි කතා කළේ මේ රැකියාව රැකියාවන් පිළිබඳව පින්වත් මෑණන්ස අද දවසට අපේ මේ කතාබහ මේ විදිහට නිමවටපත් වෙනවා නමුත් කතාබහ නිමා කරන්නට පෙර අපි හැමදාමත් කියනවා ඔබේ ගැටලු ප්‍රශ්න අපිට යොමු කරන්නට හැකියාවක් තියෙනවා කියලා. ඒ විදිහට ලැබුණු ගැටලු තියෙනවා පින්වත් මෑණියන්ස මම හිතුවා මේ අය යම් අපේක්ෂාවකින් ඉන්නේ ඇගේ ගැටලු වලට විසඳුම් ලැබේවි කියලා. පින්වත් මෙන්වස් එක් පැනයක් අපිට ලැබිලා තියෙනවා. මම මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන විදිහටම ඉදිරිපත් කරන්නම් පින්වත් මෑණන් වහන්සේ. මා 26 වෙනිදි දියණියක් මා අවුරුදු 16 දී පමණ ශ්‍රද්ධා රූපවාහිනියේ මගින් විකාශනය කරන පින්වත් මෑණියන් වහන්සේලා මගින් පවත්වන හොඳ ළමයා මෙහිණියස්සපුව නිකලස් තෙරුණුවරුව වැනි ආදර්ශවත් වැඩසටහන් නරඹන්නෙමි. ඒ තුලින් මා ජීවිතයේ අනිත්‍යභාවය මෙන්ම යථාර්ථයේද මනවින් තේරුම් ගත්තෙමි. සිටියෙමි. එසේම මාහට පැවිදිවීමට දැඩි ආශාවක් ඇති අතර දිනෙන් දින ඒ උතුම් අරමුණ ඉටු කර ගැනීමට මා තුළ දැඩි ආශාවක් ඇතිවන්නේමි. එනමුත් මා දැන් උසස් අධ්‍යාපනය හදාරමින් රැකියාවක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ. මාගේ දෙමාපියන් රැකබලා ගනිමින් මා විසින් ඉටු කළ යුතු වගකීම් හා යුතුයකම් නිසා නමුත් රැකියාවක් අපේක්ෂාවෙන් මා කාලයගත කිරීම නිෂ්ඵල දෙයක් ලෙස හැඟෙනවා. පින්වත් මෑණින් වහන්සේ මේ ගැටලුකාරී තත්වයෙන් පසුවන මා අනාගතයේදී කටයුතු කළ යුත්තේ කෙසේද කියන ප්‍රශ්නයට තමයි පිළිතුරු දැඩි අපේක්ෂාවෙන් පසු වෙනවා කියලා තමයි අපිට ගැටලුව යොමු කරලා තියෙන්නේ. ඇත්තට මේ ප්‍රශ්නය යොමු කරපු ඒ පින්වත් දියණිය ඇය දෙපැත්තකට වැනෙනවා. ඒ කියන්නේ මම මොන මොකද්ද තෝරගන්නේ? මම පැවිදි ජීවිතයට යන්නත් කැමතියි. නමුත් දෙමව්පියෝ වෙනුවෙන් මට දෙමව්පියන්ගේ යහපත වෙනුවෙන් මම ඒ ජීවිතයටත් යම්කිසි එයාලටත් යුතුයකම යුතුයකම් වගේ මිෂ්ට කරන්න ඕනි. උනට රැකියාවක් කිරීම නිෂ්ඵලයි කියලා එයා දෙපැත්තකට ඒ තරුණ දියණිය පෙළඹෙනවා. එතකොට ඇත්තටම පින්වත් දියණිය මේ ප්‍රශ්නේ යොමු කරපු පින්වත් දියණිය මේ වැඩසටහන අද බලනවා නම් ඇත්තෙන්ම ඔබට මේ ඇවිල්ලා තියෙන්නේ යහපත් පුණ්‍ය සිතවිල්ලක්. සමහර විට සසර පුරුද්දක් වෙන්න පුළුවන්. සසරේ පැවිදි වෙලා විරාගී බඹසර ජීවිතයක් ගත කරපු පුරුද්ද නැවත ඔබට මෑණියන් වහන්සේලා දකින්නකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට සසර පුරුද්ද නැවත ඉස්මතු වෙලා කියලත් අපිට කියන්න පුළුවන්. නමුත් Taman දැනගන්න ඕනි දැන් ඒ වගේ Tamanට යම්කිසි කැමැත්තක් පැවිදි වෙන්න කැමැත්තක් ඇති වුණාම ඇත්තටම Taman බලන්න ඕනි Tamanගේ දෙමව්පියන් ඒ ඇය පැවිදි වීමත් සමග දෙමව්පියන් අසරණ තත්ත්වයකට පත් වෙනවද නැද්ද කියලා ඇය කල්පනා කරලා බලන්න ඕනේ. දැන් අපිට ওই ලිපියෙන් ඇගේ පවුල් පරිසරය කොහොමද කියලා අපිට විග්‍රහයක් නැහැනේ. ඇගේ අම්මා තාත්තා ඇයව බොහොම දුක් මහන්සියෙන් උගන්වලා ඇගෙන් යම් බලාපොරොත්තුවකින් යම් යම් දේවල් කරාද කියලා අපි දන්නේ නැහැ. ඒතර අම්මා තාත්තට දුකක් දීලා ගින්දරක් දීලා කවදාවත් පැවිදි වෙලා ඇයට හිත සතුටින් ඉන්න අමාරුයි. ස බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා දෙමව්පියන්ගේ කැමැත්ත සහ ආශිර්වාදයකින් තොරව දරුවෙක් පැවිදි කරගන්න බෑ. ඒක විනය නීතියක්. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ අම්මා තාත්තා මුළු හදවතින්ම තමන්ට ආශිර්වාද කරනවා නම් දුවේ මේ ගිහි ජීවිතය කියලා කියන්නේ ගිනි ගොඩක්. අපි මේ විවාහ වෙලා දරුවෝ හදලා අපි ගොඩාක් ගේ ජීවිතයේ දුක් විඳා. අනේ මගේ දුව අපි විඳපු දුක විඳින්න ඕනේ නැහැ. ඔයත් කවදා හරි දවසක විවාහ වෙලා දරුවෝ හදලා අපි විඳපු දුකම ඔයාට විඳින්න සිද්ධ වෙනවා. නමුත් මේ පැවිදි ජීවිතය කියලා කියන්නේ හරි නිදහස් ජීවිතයක්. ඒ නිසා දුවේ අපි ඔයාට මුළු හදවතින්ම ආශිර්වාද කරනවා. ඔයා පැවිදි වෙන්න යන්න කියලා ඒ අම්මා තාත්තා මුළු හදවතින්ම දුවට ආශිර්වාද කරනකම් දුව මිත්සිතින් ඉවසීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. එහෙම නැතුව අම්මලාගේ හිතවලට ගින්දරක් දීලා මෙතෙන් ආවට පස්සේ දුවට නැවත නැවතත් තමන්ගේ දෙමව්පියෝ සිහි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා දැනට දුව ওই විදිහට ඉඳලා දෙමව්පියන්ගේ ආශිර්වාදය සහ අවසරය ලැබෙන තුරු තවදුරටත් ධර්මයේම ශ්‍රවණය කරමින් සිල් ගුණ ධම්ම වඩමින් තවදුරටත් මේ වැඩසටහන් නරඹමින් ගිහි ජීවිතය තුළ ඉඳිමින් තමන්ගේ ධර්මානුකූල කටයුතු කරගනිමින් ඉන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ දෙමව්පිය අවසරයක් ලැබෙන තුරු. මං හිතන්නේ ගැටලුව යොමු කරපු තරුණියට ඒ ගැටලුවට විසඳුමක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. පින්වත් මැනින් වහන්ස තවත් ගැටලුවක් අපට යොමු වෙලා තියෙනවා. ගෞරවනීය පින්වත් මෙහින් වහන්ස මීට වසර 4කට පමණ පෙර මධ්‍යම කඳුකරේ සිදු වූ නායයාමට ගොදුරු වූ තරුණ දියණියක් අද අපගේ මිනිපිරිය වී නැවත ඉපදී සිටි පින්වත් මෑණියන් වහන්ස ඇගේ මේ භවය ඇගේ පෙර භවයට වඩා සමාජික ආර්ථික සහ ආගමික අතින් උසස් වූ උපතකි එබව අනතිමානීව කියා සිටිමි එමෙන්ව දරුවා පිනට දහමට ඉතාමත් ලැබී දරුවාගේ ආරක්ෂාවත් අපගේ අනන්‍යතාවයත් රැක ගැනීමට අවශ්‍ය බැවින් සියලු විස්තර නොපවසමි අපට ඇති පැනය නම් දරුවා මේ භවයේදීත් එවැනි ඉරණමකට ගොදුරු වේදයි යන බියයි එවැනි විපතක් මේ භවයේදී දරුවාට නොවීමට රැක බලා ගැනීමට මගක් තිබේද එසේනම් එය කුමක්දයි කරුණාවෙන් වදාරන සේක්වා කියලා තමයි තියෙන්නේ නැවත වතාවක් කියනවා අනන්‍යතාවයේ හෙළි නොකිරීම පිළිබඳව සමාවී වදරණ සේක්වා කියලා. පින්වත්නි ඇත්තටම හදිසි අනතුරු වලින් ස්වභාවික විපත් වලින් මරණයටපත් වෙන ගොඩාක් ජීවිත තිරේෂා කර්මානුරූප බලපෑම් තියෙනවා. දියේ ගිලිලා මැරෙනවා, ගින්නට අවු වෙලා මැරෙනවා, නොයෙක් හදිසි අනතුරු, රියානතුරු වලින් මැරෙනවා. මේ වගේ මේ අනපේක්ෂිත මරණ ගොඩක් විට තිරේෂා සසරේ සසරේ කර්මානුරූපව තමන් කරපු පව්වලට ලැබෙන විපාක හැටියට තමයි විග්‍රහ කරන්නේ ධර්මය තුල ස්වභාවික මරණයකට වඩා සාමාන්‍යයෙන් ඒ වගේ පාපී අකුසලයක් සසරේ කලින් ආත්ම භාවයක කරලා තිබොත් සමහරට එකපාරක් කරපු අකුසලයට අපි හිතමු ප්‍රාණඝාත අකුසලයක් කියලා එක් වතාවක් කරපු මනුෂ්‍ය ඝාතන අකුසලයකට සමහරවට ආත්මභාව 1000 5000 ඒ විදිහටම ඒ ස්වභාවයෙන්ම මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ කර්මයේ ස්වභාවය. ඒක තමයි කර්මයේ ස්වභාවය නිසා මේ වගේ ස්වභාවිකව අනපේක්ෂිත මරණයකට පත්වෙච්චි දියණියකගේ සමහරට ඒ කර්මය ගෙවිලා අවසන් වෙලා ගියපු අවසාන ආත්ම භාවය වෙන්න පුළුවන් කලින් ඇය ඒ නායෑමකට හසු වෙලා මිය යෑම. ඇය විඳවලා විඳවලා සසරේ විඳවලා විඳවලා අන්තිම භාවය වෙන්නත් පුළුවන්. නැත්තම් මේ කර්මයේ විපාක දෙන්න පටන් ගත්තා ආරම්භයක් වෙන්නත් පුළුවන්. එනිසා කර්ම කර්මඵලය ගැන විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේට ඇරෙන්න වෙන කිසි කෙනෙක්ට බෑ. මේක මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම ඒ දියණිය නැවතත් ඔබ අතර ඉපදිලා කලින් ජීවිතයේ ප්‍රිය විප්‍රයෝගය නිසා ඔබ දුකටපත් වෙලා නැවතත් ඇය ඔබ අතර ඉපදිලා ඔබ දැන් බයටපත් වෙනවා නැවතත් ඇය අපිට අහිමි වෙයිද කියන එක. ඒතර මේකට කරන්න පුළුවන් හොඳම ධර්මානුකූල විසඳුම තමයි Tamanගේ ආදරණීය දියණිය එකගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරන්නට ගිහිල්ලා මල් පහන් සුවඳ දුම් පැන ආදිය පූජා කරලා හොඳට තෙරුවන් වන්දනා කරලා සිල්වත් සිල්පද සමාදන් වෙලා සිල්වත් ජීවිතයක් බවට පත් කරගෙන හොඳට තමන්ගේ දියණිය අර මහ සෑයේ යට පාදමේට නලල තියලා ඒ දියණියටම තමන්ගේ ජීවිතය බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට කියන්නේ මේ උතුම් තෙරුවනට මාගේ ජීවිතයේ පූජා වේවා කියලා තුන් වතාවක් තෙරුවනට ජීවිතේ පූජා කරවන්න ඒ වගේම ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මේ උතුම් ස්වර්ණමාලී මහ සෑරජානන් වහන්සේට මාගේ ජීවිතේ පූජා කරමි පූජා වේවා කියලා ඇයට කතා කරන්න පුළුවන් වයසක නම් ඇය ඉන්නේ. ඇය විසින්ම ඇගේ ජීවිතය මහ සෑයට සහ තෙරුණට පූජා කරන්න අනිවාර්යෙන් පිහිටක් පිළිසරණක් තියෙනවා. වන්දනාමාන කරලා බණ භාවනා කරලා පිරිත් සජ්ජායනා කරලා ඒ රැස් කරගත්තා වූ උතුම් පින මහසෑ මළුවේදීම සක්දෙවිඳුන් සතරවරම් දෙව්වරුන් ප්‍රදාන ඒ සම්‍යක් දෘෂ්ටික දෙව්වරුන්ට අනුමෝදන් කරලා ඒ දෙවියන්ගේ දේව ආශිර්වාදය රැකවරණය ලැබේවා ජීවිතයට ආරක්ෂාවක් සැලසේවා කියලා යහපත් දෙවිවරුන්ගෙන් ආරක්ෂාව රැකවරණය ඉල්ලීම තමයි කරන්න පුළුවන් යහපත්ම දේ ඊළඟට විශේෂයෙන්ම නිතර නිතර පුළුවන් තරම් අබේදානමය පින්කම් වල නිරත වෙන්න පුළුවන් අහිංසක කුරුල්ලන්න සත්තු නිදහස් කරලා පුළුවන් තරම් ජීවිත දානය දීම අඩු අයසින් මරණයට පත්වීම නම් වූ අකුසලය යම් මට්ටමකට යටපත් කරගන්න කරන්න පුළුවන් හොඳ පුණ්‍ය කර්මයක් හැටියට අපිට කියන්න පුළුවන් මං හිතන්නේ මේ ගැටලුව යොමු කරපු ඔබටත් ඒ ගැටලුවට විසඳුමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් මෑණියන් අද දවසේදීත් බොහොම හොඳින් අපිට මේ කරුණු කරනා පිළිබඳව අනුශාසනා කරලා අපිට පහදා දුන්න පින්වත් මෑණියන් වහන්සේට මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ සියලුම පුණ්‍ය ධර්මයන් උපකාරී වේවා, හේතු වේවා, අනුමෝදන් වේවා. පින්වත් මෑණියන් වහන්ස ඒ විදිහට අද දවසේදී අපිට බොහොම හොඳින් කරුණු කරනා පහදා දෙද්දී අපි ඔබට නැවත වතාවක් මතක් කරනවා ඔබට හැකියාවක් තියෙනවා ඔබේ ගැටලු ප්‍රශ්න අපිට යොමු කරන්න ඒ ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුම් දෙන්නට අප සූදානමින් ඉන්නවා මම මතක් කරන්නම් අපේ සුපුරුදු ලිපිනේ නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර 1998 ශ්‍රද්ධරූප වාහිනිය හේවාගම කඩුවෙල කියන ලිපිනයට ඔබේ ගැටලු අදහස් අපට යොමු කරන්නට හැකියාවක් තියෙනවා. එසේනම් අද දවසේදී අපි ධම්සරණී සදහම් පිළිසඳර තුලින් සමගෙන යන්නයි මේ සෝදානම් වෙන්නේ. ලබන සතියේදීත් ඔබව මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. Namo Buddhaya. Thầy Luân Saranay. සුපින්වත් ඔබ අපගේ අද දවසේදීත් මේ මුණ ගැහිම ධම්සරණී සදහම් පිළිසඳර සමගින් අද දවසේදීත් අපි සෝදානම් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව ඔබව දැනුම්පත් කරන්නට ඔබට ධර්මානුකූලව ඔබේ ජීවිතය තුළට මේ දේවල් ගලපාගෙන කොයි ආකාරයෙන්ද කටයුතු කරන්නේ කියන වග අද දවසේදීත් සුපුරුදු විදිහටම ධම්සරණී සදහම් පිළිසඳර තුළින් අපි ඔබත් එක්ක බෙදා හදා ගන්නට ඔබට කියලා දෙන්නට අද දවසේදීත් ඇවිල්ලා ඉන්නවා අද දවසේදීත් අපි සුවිශේෂී සුවිශේෂී වුණු මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. කෙනෙකුගේ ජීවිතය තුළ වැදගත්ම සාධකයක් පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කරන්නේ. විශේෂම තරුණ තරුණියන්ගේ ජීවිතය තුළ මේක වැදගත් සම්දිස්ථානයක්. මම එහෙම කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ හීනීය බවට පත් වෙලා තියෙන කාලයක් මේ දේවල් තුළ නිරත වෙන්න. තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා Tamanගේ දෙමාපියන්ට දෙන්න පුළුවන් ඉහළම වටිනාකම මේ තුලින් ඒ අයට ලබා දෙන්නට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් අද දවසේදී අපි සූදානම් කතා බහ කරන්නට රැකියාවන් පිළිබඳව රැකියාවක් කරන්නට බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබටත් අපි ආරාධනා කරනවා. එහෙම නැත්නම් රැකියාවක මේ වෙනකොට නිරත වෙන ඔබටත් අපි ආරාධනා කරනවා. අද දවසේදීත් පුරා හෝරාවක්ම අපිත් එක්ක රැඳෙන්නට කියලා, එකතු වෙන්නට කියලා. ඉතින් අද දවසේදීත් මේ දේවල් පිළිබඳව අපට පහදා දෙන්නට අපිට අනුකම්පාවෙන් මේ ස්ථානයට අපගේ පින්වත් මෑණියන් වහන්සේ වැඩම කොට සිටිනවා. ඉතින් අපි පින්වත් මෑණියන් වහන්සේව ප්‍රථමයෙන්ම පාද නමස්කාර පූර්වක මේ ස්ථානයට පිළිගනු ලබනවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ. නමෝ බුද්ධාය. ඉතින් අද දවසේදීත් අපි සූදානම් මේ පිළිබඳව දිගින් දිගටම කතා බහ කරන්න ඔබට ආරාධනා කරනවා පුරා හෝරාවක් ওই විදිහටම එකතු වෙලා රැඳිලා ඉන්න කියලා. පින්වත් මෑණියන් වහන්සේ අද දවසේදී අපි මේ කතා බහ කරන්නේ තවත් සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව. තාරුණ්‍ය පසු වෙන තරුණ දියණියකට එහෙම නැත්නම් යම් විදිහකින් වැඩි වියටපත් වෙලා යෝවුන් වියට එළඹිලා අධ්‍යාපනය අවසන් කරන හැම කෙනෙකුගේම බලාපොරොත්තු යහපත් රැකියාවක්. පින්වත් මෑණියන් වහන්සේ අපි මුලින්ම මේ කාරණේදී කතා බහ කරමු. තරුණ දියණියක් විදිහට කොහොමද මුලින්ම Tamanගේ රැකියාව තෝරා ගන්නට අවශ්‍ය? කොයි විදිහේ රැකියාවක්ද Tamanට ගැලපෙන්නේ? මොන අයුරින්ද මේක තෝරාගත යුත්තේ කියන කාරණාව අපි මුලින්ම වැඩසටහනේ ආරම්භයේ විදිහට කතා කරමු. මාගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඔව් තිරේෂ මුලින්ම අපි කතා කරන්නේ දියණියක් හැටියට, තරුණියක් හැටියට රැකියාවක් තෝරා ගැනීමේදී Taman සැලකිලිමත් විය යුතු කාරණා. කොයි වගේ රැකියාවද Taman තෝරා ගන්න කියන කාරණය. පින්වත්නි දුවෙක් වුණත් පුතෙක් වුණත් තමන්ගේ රැකියාව තෝරාගන්නින්දී මුලින්ම තමන් කල්පනා කරන්න ඕනි තමන් මේ කරන රැකියාවෙන් තමන්ගේ සීලයට තමන්ගේ ගුණධර්ම වලට තමන්ගේ යහපත් ඇවතුම් පැවතුම් වලට තමන් මේ තෝරාගන්න රැකියාව හානියක් වෙනවද අනතුරක් වෙනවද කියන එක ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම දියණියක් වුණාම තමන්ගේ රැකියාවක් තෝරාගන්නකොට දියණියකට තියෙන ආභරණයක් තමයි තමන්ගේ පිරිසිදු චරිතවත් ජීවිතය කියලා කියන්නේ. එතකොට ඒ වටිනා චරිතවත් ජීවිතේට, ඒ පිරිසුදු ජීවිතේට අනතුරක් කැළලක් නොවන ආකාරයට Taman තෝරගන්න රැකියාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ඒ ගැන අපි කතා කරනකොට විශේෂයෙන්ම තරුණියක් වුණාම සාමාන්‍යයෙන් කෙනෙකුට ලස්සන රූපයක් ලැබෙන්නේ මිහිරි කටහඬක් ලැබෙන්නේ ඊළඟට ලස්සන අග පසඟ ඇති ශරීරයක් ලැබෙන්නේ සසරේ පිනකට. පිනක් තියෙන්න ඕනි ඒ වගේ විශේෂතා ඇති කරගන්න. එතකොට සසරේ රැස් කරගත්ත පිනක් නිසා පින්වත්නි ඔබට ලැබිච්ච ඒ ලස්සන රූපය, ඒ කටහඬ, ඒ ලස්සන අඟපසඟ තව කෙනෙකුගේ සරාගී සිතවිලි ඇවිස්සෙන ආකාරයට තව කෙනෙකුගේ කාමුක අදහස් ඇවිස්සෙන ආකාරයට වචන කතා කරමින් ක්‍රියා කරමින් හැසිරෙමින් තමන්ගේ ශරීරයේ ආවරණය කරගන්නට අවශ්‍ය දේවල් निराවරණය කරගෙන සාමාන්‍යයෙන් තරුණියකට නොගැලපෙන හැසිරීම් රටාවකින් යුක්තව කටයුතු කරන්න වෙනවා නම් තමගේ රැකියාව තුලින් එවැනි රැකියාවක් කොච්චර වැටුපක් ලැබුණත් කොයිතරම් Tamanට දීමනා ලැබුණත් එවැනි රැකියාවක් කවදාවත් තෝරා ගැනීම Tamanට සුදුසු නැහැ. ඉතින් ආන් ඒ නිසා විශේෂයෙන්ම තරුණ දියණියක් කල්පනා කරන්න ඕනි ඒ තමන්ගේ සසරේ පිනකට ලැබිච්චි ඒ වටිනා සම්පත ඒ වටිනා දෙය ආරක්ෂා වෙන ආකාරයට තමන්ගේ රැකියාව સિદ્ધ කරගන්නට. එතකොට පින්වත්නි විශේෂයෙන්ම රැකියාවක් තෝරා ගන්නකොට තමන්ට ලැබෙන වැටුප මට කොච්චර වැටුපක් ලැබෙනවද මට උසස් වීම ලැබෙනවද මට මොන මොන වගේ දීමනාද ලැබෙන්නේ? මට කොහොමද මේ රැකියාව තුළින් සමාජයේ ලැබෙන తত্ত্বය සමාජයෙන් ලැබෙන කීර්තිය කොයි වගේද කියන එක ගැන හිතනවට වඩා විශේෂයෙන්ම තරුණ දුවක් හිතන්න ඕනි. මගේ ආත්ම ගෞරවයට මම මේ තෝරගන්න රැකියාව කොයිතරම් දුරට බලපානවද කියන එක හිතන්න ඕනි. එහෙම නැතුව මේ රටේ ලෝකේ අහන දකින දේට අනුව යම් යම් දේවල් යම් යම් රැකියා තෝරාගත්තොත් මේ ජීවිතයේදීත් ඒ තරුණ දියණියට දුක් විඳින්න සිද්ධ වෙනවා. අනතුරටපත් වෙන්න සිද්ධ වෙනවා. ඊළඟට විශේෂයෙන්ම තමන්නේ කරන රැකියාව නිසා අපි ගොඩාක් හිතන්නේ තිරේෂා මෙලෝ ගැන විතරනේ. අපි මේ ජීවිතේ ගෙවලා අවසන් කරලා පරලොවට යනකොට අපි පරලොව ගිහින් ඉපදින අපේ ඊළඟ උපත කොයි වගේද කියලා ගොඩක් අය හිතන්නේ නැහැ. මෙලොව ගැන විතරමයි හිතන්නේ. කොහොමද මේ ජීවිතේ ජීවත් වෙන්නේ, ගත කරන්නේ කියන එක ගැන විතරමයි හිතන්නේ. නමුත් අපි කරන රැකියාව තුළින් අපේ කෙලෙස් සැවිස්සෙනවා නම්, අපි කරන රැකියාව තුළින් අනුන්ගේ කෙලෙස් අවුස්සනවා නම්, ඒ කෙලෙස් අවුස්සන රැකියාවක් තුළින් රැස් වෙන මහා පාපයක්. ඒ පාපේ පාපී කර්මය විසින් සසරේ Taman ඊළඟ උපත දුක් විපාක ඇති. ඊටාම දුක්ඛිත උපතක් බවට පත් වෙනවා. ඉතින් ආන් ඒ නිසා පින්වත්නි තරුණ දුවක් හැටියට මේ පින්වත් දියණිවරු රැකියාවක් කරනකොට රැකියාවක් තෝරා ගන්නකොට විශේෂයෙන්ම තමන්ගේ පිරිසුදු ජීවිත පැවැත්ම ගැනත් ඊළඟට අනවශ්‍ය හැසිරීම් රටා නැති ඊටාම ගෞරවාන්විත රැකියාවක් තෝරා ගන්න කල්පනා කරන්න ඕනි. ඒ නිසා මූලිකවම මුදල් ගැන හිතන්න එපා. වැටුප ගැන හිතන්න එපා. දීමනා ගැන හිතන්න එපා. තමන්ගේ ගුණය රැකගෙන තමන්ගේ සීලය රැකගෙන ඒ කරන රැකියාව කරොත් අනිවාර්යයෙන්ම මෙලොවත් සාර්ථක වෙනවා පරලොවත් සාර්ථක වෙනවා තමන් කොහොමද සුදුසු රැකියාවක් තමන්ට තෝරාගන්නේ කියන කරණාව පිළිබඳව ප්‍රථමයෙන් පින්වත් මෑණියන් වහන්සේ අපට හොඳ ආරම්භයක් ලබා දුන්න අද දවසේ වැඩසටහනට පින්වත් මෑණියන් වහන්සේ මේ කාලේ විතරක් නෙමෙයි අතීතයේ තිබුණු නුසුදුසු රැකියාවන්. එතකොට වර්තමාන කාලෙත් මට හිතුණා මෙහෙම ප්‍රශ්නයක් අහන්න ඕන කියලා නුසුදුසු රැකියාවන් විදිහට හඳුන්වන්නේ මොනවාද? කෙනෙකුට මං හිතන්නේ හොඳ අවබෝධයක් ලබන්නට අවශ්‍ය වේ මේ කරණාව පිළිබඳව. ඔව් ටිකේෂා පින්වත්නි ඇත්තටම මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඕනම කෙනෙක් නොකල යුතු රැකියාවන් පහක් ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එකක් තමයි අවි ආයුධ වෙළඳාම. ඊළඟට වසවිස වෙළඳාම. ඊළඟට වහල් වෙළඳාම. ඊළඟට මත්පැන්, මත්ද්‍රව්‍ය වෙළඳාම. මෙන්න මේ කියන වෙළඳාම ඊළඟට මස් පිනිස සත්ත්ව වෙළඳාම. මේ කියන වෙළඳාම් පහ අධාර්මිකයි. මේ වෙළඳාම් කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ නුසුදුසුයි. ඒ රැකියාවන් නුසුදුසුයි. දැන් අද අපිට වර්තමාන සමාජයේ ඕනෑ තරම් එවැනි රැකියාවල නිරත වෙලා ඉන්න අය බොහෝ සල්ලි උපයන අය අපිට දකින්න ලැබෙනවා. නමුත් එයාලගේ මරණින් මත්තේ ඊළඟ ජීවිතය ගැන සිහි කළොත් ඒක ඊටාම ශෝකාන්තයක්. ඊළඟට තීරේෂා විශේෂයෙන්ම දියණියක් හැටියට ගත්තොත් තරුණ දියණියක් ගැන අපි කතා කළොත් තරුණ දියණියකට රැකියාව ධාර්මික වුණත් සමහර රැකියා තියෙනවා තරුණ පුතෙක්ගේ රැකියාව කරනවට වඩා දියණියක්ගේ රැකියාව කරන එක තමන්ගේ ජීවිතේට අනතුරක්. දැන් විශේෂයෙන් ඔබ ඔබ දැකලා ඇති ඔබේ නිවසටත් එනවා ඇති සමහරවිට අපි දැකලා තියෙනවා තිරේෂ ඔය අලුත් බාණ්ඩ මේ හඳුන්වා දෙන්න. අපි ඉංග්‍රීසියෙන් එයාලට කියනවා සේල්ස් සෙෆ් කියලා. ඒ කියන්නේ එක එක ගෙදරින් ගෙදරට එක එක බාණ්ඩ හඳුන්වා දෙන්න එනවා අලවේ නියෝජිතයන්. ඒ වගේ රැකියාවක් තරුණියක් කළොත් තරුණියන් කරනවා. තනි පංගල මේ ගයක් ගයක් ගානේ යනකොට අපි දන්නේ ඒ ගෙදර ඉන්නේ මොන වගේ චරිතයක චරිතයක් තියෙන පුද්ගලයෙක්ද මොන වගේ පවිතු ලාමක ආශා තියෙන පුද්ගලයෙක්ද කියලා දන්නේ නැහැ. මානසික తත්වය මානසික తත්වය කොයි වගේ දෙයක්ද ඒක දන්නේ නැහැ. එතකොට එවැනි රැකියාවක් කරනකොට විශේෂයෙන්ම තරුණ දුවකට ලොකු අනතුරක් ඒක. ජීවිතේ අවදානම අවදානමක් තියනවා ජීවිතේ වරදින්න අනතුරටපත් වෙන්න. ඊළඟට තීරෂ ගත්තොත් අපි විශේෂයෙන්ම රැකියාවක් කරනකොට අනාරක්ෂිත තරුණියක් හැටියට අනාරක්ෂිත රැකියාවන් තියෙනවා. විශේෂයෙන්ම සමහර රැකියාව තියෙන මේ රැකියා ආයතනයේ ඒ තරුණිය විතරයි තරුණියක් හැටියට කාන්තාවක් හැටියට ඉන්නේ. එතකොට සමහරවිට පිරිමි ගොඩක් මැද්දේ ඇයට තනිය මේ රැකියාව කරන්න සිද්ධ වෙනවා. හුදෙකලා ස්ථානවල හුදෙකලා තැන්වල රැකියාව කරන්න වෙනවා. එතකොට සමහරවිට ඒ ආයතනයේ පරිපාලන නිලධාරීන්ගෙන්ම ඉහළ නිලධාරීන්ගෙන් Taman එක් එකට වැඩ කරන අයගෙන් Tamanගේ ජීවිතයට බලපෑම් එන්න ඕනෑ තරම් අවස්ථා වැඩි. අවදානම් වැඩි. කියන්නේ හැම රැකියාවම එහෙමයි කියන්නේ නැහැ. තමන්ට එවැනි පරිසර තත්ත්වයක් යටතේත් යහපත් පුද්ගලයන්ගේ ඇසුර ලැබමින් කරන්න පුළුවන් රැකියාව ඕනතරම් අපි අතර තියෙනවා. නමුත් බහුතරයක් ගන්නකොට කාන්තාවකට, තරුණියකට එවැනි රැකියා කිරීමේ යම් අවදානමක් තමන්ගේ ආත්ම ගෞරවයට, තමන්ගේ සීලයට, තමන්ගේ පිරිසුදු ජීවිතයට යම්කිසි අනතුරක් අවදානමක් තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම පුතෙක්ට වඩා තරුණ දුවක් රාත්‍රී ගමන් බිමන් යන්නේන ගමන් බිමන් සහිත රාත්‍රී වැඩ කරන්න සිද්ධ වෙන රැකියාවල නිරත වීම ඇත්තෙන්ම ඒ තරුණියගේ ජීවිතයට බොහෝ අනතුරු ඇති වෙන්න ඉඩ තියෙනවා. එවැනි දේවල් ඔබට පුවත්පත්වල ඕන තරම් අහන්න දකින්න ලැබේ. රාත්‍රියේ රැකියා කරන්න ගිහින් වෙච්චි අනතුරු සමහරට පාරේ බස් එකේ නැත්නම් ඒ ආයතනය විසින්ම ලබා දෙන පෞද්ගලික ප්‍රවාහන පහසුකම් ලබා දෙන වාහනය තුල සමහර රැකියා ස්ථානය තුල නොයේකුත් සල්ලාල පුද්ගලයන්ගේ පවිටු පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වෙලා මුළු ජීවිතේම ශෝකාන්තයක් වුණා අහිංසක තරුණියන් අඬා අඬා ඉන්න තරුණියන් අපි අතර ඉන්නවා. ඉතින් ආන් ඒ නිසා විශේෂයෙන්ම රැකියාවක් තෝරගන්නකොට ඒ රාත්‍රියේ නිතර නිතර ගමන් බිමන් යන්න සිද්ධ වෙන දේවල් ඒ වගේ රැකියාවක් තෝරා ගැනීමේදී ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. එවැනි රැකියා තෝරා නොගෙන සිටීමටමයි වටින්නේ. නමුත් කරන්නම දෙයක් නැත්නම් Tamanගේ ආරක්ෂාව ගැන Taman වගකීම ගන්න ඕනි. ඊළඟට හැබැයි පුතෙක් වගේ රැකියාවක් කළා කියලා පුතා පුතෙකුට ඒ අනතුර නැහැ. මේ අනතුර ඔක්කොම තියෙන්නේ දියණියකට. ඊළඟට විශේෂයෙන්ම තමන්ගේ පවුලෙන් ගොඩක් ඈත් වෙන්න සිද්ධ වෙනවනම් ඇගේ රැකියාව නිසා අම්මා තාත්තගෙන් ඥාතීන්ගෙන් වැඩිහිටි සහෝදරයන්ගෙන් ඈත් වෙන්න සිද්ධ වෙනවා නම් ඒ ඈත් වීමත් එක්ක ඇගේ ජීවිතේට නොඑක අනතුරු ඇති වෙන්න ඉඩ තියෙනවා ඩියේෂා දැන් පින්වත් මෑණියන් වහන්සේ අපට බොහොම හොඳින් පැහැදිලි කරා තරුණියන්ට නුසුදුසු රැකියාවන් මොනවාද මේ නුසුදුසු රැකියාවන් සිදු කිරීම හේතුවෙන් මොන වගේ කරදරවලට මේ අයට මුහුණ දෙන්නට සිදු වේද කියන කරණාව පිළිබඳව. පින්වත් මෑණියන් වහන්සේ දැන් අපට පහදා දෙන්න දැන් ආයතනයක වැඩ කරගෙන යනකොට ඕනෑම තැනක වැඩ කරගෙන යනකොට මේ අයට කරදර ඇති වෙන්න පුළුවන්. චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. කොහොමද මේ අය මේ දේවල් වලින් මිදිලා නිදහස් වෙලා කටයුතු කරන්නේ? පින්වත් මෑණියන් වහන්සේ පහදා දෙන්න. ඇත්තටම පින්වත්නි අපි එතනක එතනදී සැලකිලිමත් වෙන්න ඕනි. චිත්ත පීඩා ඇති වෙන්න චිත්ත පීඩා විතරක් නෙමෙයි තිරේෂ කායික පීඩා පවා ඇති වෙනවා. මානසික පීඩා පවා. ඔව්. ඒ වගේ පීඩා ඇති වෙනවා. ඉතින් ඒ වගේ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න හේතු ගොඩාක් තියෙනවා. විශේෂයෙන් මේ පිරිහිලා යන මේ අධර්ම රාගය බහුල මේ ලෝකේ ඒවැනි පීඩාකාරී තත්ත්වයන් යටතේ රැකියා කරන්න සිද්ධ වෙනවා තරුණියන්ට. මේ පිරිහීම සමාජයේ පිරිහීම. ඒතර රැකියාවක් කරන ස්ථානයේ ගොඩාක් විට අද වර්තමානයේ පින්වත්නි තරුණ දියණියකට ඒ පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්නෙම විශේෂයෙන්ම ඇය නිවැරදිව පිරිසිදුව තමන්ගේ රැකියාව කරන්න උත්සාහ ගන්නකොට ඇයව අයුතු ලෙස පරිහරණය කරන්න ඒ ආයතනයේ ඉහළ නිලධාරීන්ගේ පටන් පහළ අය දක්වාම උත්සාහ ගන්නවා ඇයව Tamanගේ යටතට ගන්න. Tamanට අවශ්‍ය විදිහට ඇයව හසුරවන්නට උත්සාහයක් ගන්නවා. ඒතර මේකේ අනතුර තමයි පින්වත්නි එවැනි තත්වයක් යටතේ එවැනි පරිසරයක් යටතේ යම්කිසි තරුණියක් යම්කිසි තරුණියක් තමන්ගේ පිරිසුදු ජීවිතය ආරක්ෂා කරගෙන තමන්ගේ චරිතය රැකගෙන ඉන්න උත්සාහ කරනකොට ඒ ආයතනයේ පිරිස විසින් ඇයට රැකියාව එපා වෙන තත්ත්වයට පත් කරනවා. ඇයට ඒ රැකියාව පීඩාවක් කරන තත්ත්වයට පත් කරනවා. ඇයට වැටුප් වැඩිවීම ලැබෙන්නේ නැහැ. විශේෂ දීමනා වැඩි වෙන්නේ නැහැ. ඊළඟට ඇයට උසස් වීම ලැබෙන්නේ නැහැ. ඒ ආයතනීය පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඒ වගේ වරප්‍රසාද නොලැබෙන්නේ ඇයි? ඇය අර ආයතන නිලධාරීන් නිලධාරීන්ට හෝ ඒ ආයතනේ වැඩ කරන අයගේ අතකොලුවක් බවට පත් නොවි ස්වාධීනව ඉන්න උත්සාහ කරනකොට ඇගේ සීලය ගුණය ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්නට මහන්සි ගන්නකොට ඇයට මානසික පීඩා දෙනවා වද හිංසාවක් දෙනවා, කායික පීඩාවක් දෙනවා. ඒක එක පැත්තක් තිරේෂා. ඊළඟට මේ රැකියා කරන ස්ථානවල සමහර දියණිවරු ඉන්නවා අත්දැකීම් අඩුයි. සමහරට ගෙදර අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස රැකවරණ යටතේ හැදිලා වැඩිලා සමාජ අත්දැකීමක් නැතුව සමාජයේ මේ පවිට පුද්ගලයන්ගේ ස්වභාවය දන්නේ නැතිව ඇය රැකියාවක් කරනකොට ඇය හිතන්නේ මේ රැකියා කරන ස්ථානයේ ඉන්නේ තමන්ගේ පවුලේ ඥාතීන් වගේම හොඳ ගුණ යහපත් පුද්ගලයන් කියලා. එතකොට මේ තමන්ගේ ජීවිතේට මේ අනතුරක් කරන්න මේ පුද්ගලයාමට ලං වෙන්නේ කියන එක ඇය දන්නේ නැහැ. ඒ විදිහට නොයෙක් නොයෙක් පවිතු පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් වෙලා ඒ තරුණියට ඒ පවිතු පුද්ගලයන්ගේ නරක ඇසුරට පත් වෙන්න සිද්ධ වෙලා ජීවිතේ විනාශ කරගෙන මේ ප්‍රශ්නේ කාටවත් කියාගන්න බැරිව ලත වෙන තරුණියන් අපි අතර ඉන්නවා. මේ විශේෂයෙන් මේ වගේ යම්කිසි විදිහකට ඇයව වැරදි ඇසුරකට පෙළඹවාගෙන වැරදි සේවනයක කාම සේවනයක යෙදিলা සමහර අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙනවා ඒ ඒ මේ ඡායාරූප ගන්නවා ඊළඟට වීඩියෝ පට මේ ගන්නව අරගෙන ඇය ඒකට අකමැති වෙන හැම වෙලෙම ඒ ආයතනයේ නිලධාරීන් ඒ අපි එකට කියන්නේ අපි කියන්නේ මේ බ්ලැක්මේල් කරනවා කියලා ඒතර කියන ඔයා මේකට කැමති වුනේ නැත්නම් මම මේක ප්‍රසිද්ධ කරනවා. ඔයා මේ වගේ කෙනෙක් කියලා මං ආයතනයේ ප්‍රචාරය කරනවා කියලා අර බලපෑම් කර කර බලපෑම් කර කර ඇයට ඔහුට අවශ්‍ය හැම දෙයක්ම හැම අවශ්‍යතාවයක්ම අර අසරණ තරුණියගෙන් සපුරා ගන්නවා. ඒතර ඇය මානසිකව ලොකු අසහනයකට පීඩාවකටපත් වෙනවා. ඇයට මේක දෙමව්පියන්ට කියන්න විදිහක් නැහැ. ආයතනින් අනිත් තමන්ගේ හිත මිත්‍රන් එක කියන්න විදිහක් නැහැ. එතකොට මේ මානසික පීඩාව විඳ දරාගෙන ඇයට රැකියාව වෙනුවෙන් ඇගේ රැකියාව වෙනුවෙන් ඇයට ඒ සියල්ලම විඳ දරාගෙන ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. ඔහොම ඉන්නකේ අනතුර තමයි කාලයක් යනකොට මේ තරුණියට මේක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මුලින්ම අකමැත්තෙන් ඇය ඒ දේවල් වලට පෙළඹෙන්නේ. නමුත් ඒ ඒ කා ඒ දේම නැවත නැවත නැවත නැවත කරන්න පෙළඹුණාම එහි යම්කිසි ආශාදයක් තියෙනවා. අකුසලයේ වුණත් වැරද්දේ වුණත් ආශාදයක් තියෙනවා. එතකොට ඒ ආශාදයට පෙළඹුණාට පස්සේ මුලින් ඇය වැරදේ පැටලෙන්නේ අකමැත්තෙන්. අනුන්ගේ බලහත්කාරයෙන්. නමුත් පස්සේ පස්සේ එහි ආශාදයට රැට වුණාට පස්සේ ඒ වැරදි ඇසුරකට වැරදි හැසිරීම් රටාවලට ඇය නිරන්තරයෙන්ම નિરાයාසයෙන්ම පෙළඹෙනවා. ඇගේ විනෝදයක් බවට පත් වෙනවා. ආන් ඒ නිසා ඇගේ ඒ ලස්සන වටිනා තරුණ ජීවිතේ හැම පිටින්ම විනාශ වෙලා යනවා. එතකොට ඇයට අනාගතයේ විවාහ ජීවිතයත් අසාර්ථක වෙනවා. ඇයට කවදා හරි දවසක ඇගේ දරුවන්ට යහපත් මවක් වෙන්න බැරි වෙනවා. මේ වගේ අර මානසික පීඩාවන් නිසා ඒ ආයතනයෙන් එන තමන් කරන රැකියාවෙන් එන මානසික පීඩාවන් නිසා ඇගේ මුළු ජීවිතයම අඳුරු වෙනවා. ඉතින් ආන් ඒ නිසා පින්වත්නි ගොඩාක් විට තරුණියක් ආත්ම ගෞරවය ආරක්ෂා කරගෙන පෞරුෂත්වය ආරක්ෂා කරගෙන අනතුරු මුලින්ම දැනගෙන තමන්ට එන අනතුරු මුලින්ම හඳුනාගෙන මුලින් මේ අනතුරු බැහැර කරන්න මහන්සි ගන්න ඕනි තිරේෂා රැකියාවක් තෝරගන්න තැන ඉඳලම රැකියාව තුළ තමන් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕන මේ රැකියාව මම කොයි කොයි පිරිසත් එක්කද මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ කියන කරුණු කාරණා සියල්ලක්ම අපි අවබෝධයෙන් යුක්තවම දැනගෙන තමයි කටයුතු කරන්න ඕන. එතකොට අර පින්වත් මෑණියන් වහන්සේ කිව්වා වගේ වැරදින තැන් හරිම අඩුයි. වරදින්නට ඔබේ ජීවිතය වරදින වරදිනට නෙවෙයි ඔබේ ජීවිතය යහපත් කරගන්නට මේ ධර්ම කරන ඔබ ඔබේ ජීවිතයට ගලපා ගන්න උත්සාහ කරන. සමහරක් තැන්වලින් පිනොත් මෑණින් වහන්සේ කියන කරුණු කරන ඔබේ ජීවිතයටත් දැන් ඔබ ගලප ගන්න. මේ දේවල් මගේ ජීවිතය තුළ තියෙනවද? මේ දේවල් මම මේ විදිහට කළොත් හරිද? පිනොත් මෑණින්ස කෙනෙක්ට ඒ විදිහට සංසන්දනය කරලා ගලපලා බලන්න පුළුවන්. පිනොත් මෑණින්ස දැන් මට හිතුන දැන් අද අපි කතා කරන රැකියාවන් පිළිබඳව. එතකොට මේ රැකියා ශාස්ත්‍රය තුළ ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍රය කියලා කියන්නේ බොහොම පුළුල් විදිහට දිවෙන ශාස්ත්‍රයක්. මේ සඳහා සඳහා බොහෝ තරුණියන් පැමිණෙනවා. ගොඩක් අය ඉන්නේ ගම්වල ඉඳලා. එතකොට එහෙම තමයි මේ කොළඹ අය කියන්නේ නාගරික බොහෝ දෙනෙක් කියන්නේ ගම්වල ඉඳලා තමයි තරුණිය එන්නේ කියලා. කොහොම වුණත් මේ තුල යම් අනතුරක් තියෙනවා කියලා මේ සමාජය තුළම යම් දෙයක් ගොඩ නැගිලා තියෙනවා. ඒත් එක්කම බොහෝ දෙනෙක් ඒ දිහා බලන්නේ වපරැහෙන්. අපි පෙන්නත් මැනෙන වහන්සේ මේ ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕන. ඔව්. ඇත්තටම පින්වත්නි ඇඟලුම් ශේෂ්ත්‍රය ගැන ඒ ඇඟලුම් ශේෂ්ත්‍රයෙන් නියැලෙලා ඉන්න තරුණියන් ගැන අපිට පුළුල්ල يعني ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මුල ඉඳලම දැන් කාලයක් තිස්සේ අවුරුදු 10ක් 15ක් තිස්සේම ඇඟලුම් ශේෂ්ත්‍රයේ නියැලෙන තරුණියන් ගැන සමාජයේ ලොකු යහපත් ප්‍රතිචාරයක් නැහැ. ඔවුන් ගැන හැම වෙලේම කතා කරන්නේ ඔවුන් විවේචනයට ලක් කරමින්. විශේෂයෙන්ම මේ ඇඟලුම් ශාස්ත්‍රයේ රැකියාවක් තරුණියක් තෝරගන්නේ ඒකේ ඇත්තක් තියෙනවා ගම්බද අහිංසක තරුණියන් තමයි ඇඟලුම් ශාස්ත්‍රයට එන්නේ විශේෂයෙන්ම මේ වගේ රැකියාවක් තෝරගන්න හේතුව පින්වත්නි මූලික සුදුසුකම් ලැබලා ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් ලැබලා නමුත් සමහර තරුණයන් ඉන්නවා ඔවුන් දක්ෂයි අධ්‍යාපනයේ දක්ෂයි නමුත් උසස් අධ්‍යාපනයක් ගන්න තරම් ඔවුන්ට ආර්ථික තත්ත්වයක් නැහැ. ඊළඟට වෘත්තීය සුදුසුකම් ලබන්න තරම් ඒ වෘත්තීය පුහුණුව ලබන්න තරම් ඒ ඒවට වියදම් කරන්න ඔවුන්ට මුදල් නැහැ. ඒ නිසා මූලික අධ්‍යාපන සුදුසුකම් වලට අනුව ඔවුන්ට පහසුවෙන් තෝරගන්න පුළුවන් රැකියාව තමයි මේ ඇඟලුම් ශාස්ත්‍රය කියලා කියන්නේ. ඊළඟට විශේෂයෙන්ම ඔවුන්ගේ අධ්‍යාප සමහර තරුණියන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් ඉවර කරන්න කලින් ඔවුන්ට තමන්ගේ පවුලේ සමට දෙමව්පියන්ගේ ආර්ථික තත්ත්වය නිසා සමහර පවුලෙල් නම් ණයබරින් මිරිකිලා පීඩාවටපත් වෙලා. එතකොට ඒ අම්මගේ තාත්තගේ ණයබර නිදහස් කරවන්න ඒ පවුල ගොඩගන්න ඕනි කියලා හිතලා අතරමඟදී තමන්ගේ අධ්‍යාපනය නතර කරලා ඒ ප්‍රාථමික සුදුසුකම් වලින් ඔවුන් රැකියාවක් හොයනකොට ලේසියෙන් පහසුවෙන් යන්න පුළුවන් රැකියාව තමයි ඇගලුම් ශාස්ත්‍රය කියලා කියන්නේ. ඊළඟට සමහරලාට තමන්ගේ අනාගතය වෙනුවෙන් දෙමව්පියන්ට හිතන්නකෝ දියණියක් වුණාම විවාහයක් වෙන්න අවශ්‍ය දේවල් තියෙනවා. විවාහ වෙනකොට තමන්ට අවශ්‍ය කරන ඒ කනකර ආභරණ ටික, ඒ දේවල් ටික සමහරට දෙමව්පියන්ට සපයන්න අමාරුයි. එතකොට සමහර තරුණියන් ඉන්නවා ඒ මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්නට ඔවුන් ඒ තමන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගන්නට ලේසිම තෝරගන්නේ. ඒ වගේ ඇඟලුම් ශාස්ත්‍රය වගේ රැකියාවක් මූලික අවශ්‍යතාව වෙනුවෙන්. ඉතින් මේ වගේ හේතුන් නිසා මේ වගේ හේතු නිසා ඊළඟට තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට අනුව රැකියා නැහැ. රැකියාව බොහොම සීමිතයි. එතකොට තව දුරටත් රැකියාවක් හොයලා ඉන්න කාලෙකුත් නැහැ. ඕන ඒ නිසා ලේසියෙන් පහසුවෙන් තෝරගන්න රැකියාව තමයි ඇඟලුම් ශේෂ්ත්‍රය කියලා කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් ඇඟලුම් ශේෂ්ත්‍රයේ දිරේෂා සාමාන්‍ය මේ පරිසරයේ තියෙන මතය තමයි ඇඟලුම් ශේෂ්ත්‍රයේ ඉහළ තනතුරක් යමෙක් දැරුවොත් සමාජයේ ලොකු පිළිගැනීමක් ඔහුට ඇයට නැහැ. එනේ එච්චරකට ඒ බාල්දු කරලා තියෙන්නේ ඒ රැකියාව ඒ ශේෂ්ත්‍රයේ බාල්දු කරලා තියෙන. ඉතින් විදායක නිලධාරියෙක් වුණත් Taman රැකියා කරන්නේ ඇඟලුම් ශේෂ්ත්‍රයේ කියපු ගමන් සමාජයේ ලොකු පිළිගැනීමක් තත්ත්වයක් වුන්ට නෑ. ඉතින් එවැනි උසස් නිලධාරීන්ට එසේනම් අර අහිංසක තරුණ කාන්තාවන්ට ගැන කවර කතාවද? ඉතින් ඒ වගේ ගමෙන් විශේෂයෙන්ම ගමෙන් නගරයකට තරුණියක් ආවහම මේ වගේ සමාජයේ වපර ඇහින් ඔවුන් දිස බලන්නේ මුලින් මුල ඉඳලම දැන් අවුරුදු 15ක් තිස්සේ මේ තරුණියන් ජීවිතේ වරද්දගත්තා. ඒකට හේතුව ගමෙන් නගරයට එනකොට මේ නගරයේ තියෙන අර සංකීර්ණ පරිසරේ ඔවුන්ට නිකන් මේ අමුතු දෙයක්. ඒතර අහන දකින හැම දෙයක්ම ඔවුන්ට අලුත් අත්දැකීම්. එතකොට ඒ අලුත් අත්දැකීම මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද මේ පුද්ගලයන් මන් ළඟට එන්නේ මගේ යහපතටද අයහපතටද කියලා තේරා බේරා ගන්න තරම් අත්දැකීමක් ඔවුන්ට නැහැ. ඒක නූගත්කම කියලා කියන්න බෑ. තිරේෂ ගොඩාක් අය කියන්නේ ඇඟලුම් ශාස්ත්‍රයේනේ නූගත් අය. එහෙමනේ කියන්නේ. නමුත් ඒක නූගත්කමට වඩා ඔවුන්ට තියෙන අත්දැකීම් අඩුකමත්, ඔවුන්ගේ තියෙන ගැමිකමත්, ඔවුන්ගේ තියෙන අර ලැජ්ජාශීලී අහිංසක ඇවතුම් පැවතුම් නිසා මේ නාගරික සමාජයේ ගොදුරු බවට ඔවුන් පත් වෙනවා નિરાයාසයෙන්ම අනතුරේ වැටෙනකම්ම මේ අනතුරක් කියලා ඔවුන්ට හොයාගන්න බෑ ආන් ඒ නිසා බහුතරයක් කාන්තාවන් බහුතරයක් තරුණියන් මේ ඇඟලුම් ශාස්ත්‍රයේ තරුණියන් ගොඩාක් විට මේ සමාජයේ නොයි කපචාරවල ගොදුරු බවට පත් වෙනවා. ඒ අතර ඇත්තටම 100ට 15ක 25ක විතර පිරිසක් ඉන්නවා තමන් ආපු ඉලක්කය අරමුණ හොඳට මතක තියාගෙන ඇයි මං මේ වගේ රැකියාවකට ආවේ මං මොන වගේ පරිසර තත්ත්වයක් යටතේද මේකට ආවේ මං නිසා මගේ අම්මලා තාත්තලා මං නිසා විඳපු දුක මොකක්ද එහෙනම් මං නිවැරදිව ජීවිතේ ගත කරන්න ඕනි කියන ආපු අරමුණ සිහිය තියාගෙන ඉන්න දියනිවරු නැතුව නෙමෙයි අපි ඔක්කොම මේ වගේ කිව්වොත් එයාලට අසාධාරණයක් වෙනවා ඒ නිසා ඇත්තටම පිරිසුදු ජීවිත ගත කරන මේ අනතුරු වලින් බේරිලා ඉන්න තරුණියන් නැතුවම නොවේ. ඉතින් නමුත් බහුතරයක් මේවායේ ගොදුරු බවට පත්වීම නිසා අවසානයේ ඒ සමාජය විසින් ඔවුන් කොයිතරම් හොඳට ඉන්න උත්සාහ කළත් ඔවුන් කොයිතරම් පිරිසුදු ජීවිතයක් ගත කළත් ඔවුන් ගැන මේ සමාජයේ මේ පැතිරලා තියෙන මේ ගොඩනැගිලා තියෙන ආකල්පයේ තිරේෂ අපිට වෙනස් කරන්න අමාරුයි. ඉතින් ආන් ඒ නිසා විශේෂයෙන් මේ ඇඟලුම් ශාස්ත්‍රයේ තරුණියන්ට ලොකු අනතුරු ලොකු අවදානමක් තියෙනවා. ඒ අනතුරු ගැන දැන් වෙලාව කතා කරන්න තරම් ලොකු වෙලාවක් අපිට ඉතුරු වෙයිදෝ කියලා හිතන්න අමාරුයි. අපි මේ කතා කරන්නේ දහසකුත් එකක් රැකියා තුරින් එක් ශේෂ්ත්‍රයක් ගැන විතරයි. දැන් මේ මොහොතේදී අපි කතා බහ කළේ ඇඟලුම් ශේෂ්ත්‍රය ගැන. ඒ ශේෂ්ත්‍රය තුළම කතා කරන්න තව ඕනෑතරම් කරුණු කාරණා තියෙනවා. ඒ නිසා මම හිතනවා අපි ඊට ඉදිරි දිනයකදී ඒ තරුණියන් වෙනුවෙන්ම ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයේ නියුතු දියණියන් වෙනුවෙන්ම වැඩසටහනක් වෙනමම අපිට මේ විදිහට කතා බහක් පිළිසඳරක් රැගෙන යන්නට පුළුවන් හැකියාවක් ලැබේවි කියලා. දේශ වෙනම වැඩසටහනක් කරන්න තරම් තොරතුරු තියෙනවා. එයාලගේ ජීවිත ගැන එයාලගේ හැම අත්දැකීම් වලින් ගන්න පුළුවන් තොරතුරු තියෙනවා. නිසා ඇත්තටම සාර්ථක වේවි විනාඩි 5කට 6කට වඩා අපි පුළුල්ව මේ මාතෘකාව ගැන කතා කරොත්. ඔව් අපි ඔන්න ඉදිරි සතියේකදී මේ පිළිබඳවත් කතා බහ කරන සෝදානම්. අපි දැන් සෝදානම් වෙන්නේ ධම්සරණේ සදාම් පිළිසඳර තුලින් කෙටි විරාමයකින් අනතුරුව නැවත වතාවක් මුණගැහෙමු. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් ධම්සරණේ සදහම් පිළිසඳර සමගින් අද දවසේදී අපි මේ කතා බහ කරමින් ඉන්නේ රැකියාව පිළිබඳව. මූලික කරගෙන අපි කතා බහ කරන්නේ රැකියාව පිළිබඳව තරුණ දියණියක් විදිහට, වැඩිහිටි කාන්තාවක් විදිහට මේ ඔබ සමාජය තුළ ගනුදෙනු කරන කෙනෙක් විදිහට කොහොමද ඔබ යහපත් අයරෙන් ඔබේ රැකියාව කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. පින්වත් ඇනින් වහන්සේ දැන් අපි කතා කරමු තරුණ දියණියක් විදිහට රැකියාවක් කරන එක අනිවාර්යද? මේක යම් විදිහකින් කෙනෙක් විවාහ ජීවිතයට බාධාවක් විදිහට දකිනවා. සමහරක් පිරිස් ඉන්නවා මේ විදිහට විවාහයට බාධාවක් විදිහට. සමහර අය හිතනවා ඇත්තටම අපි රැකියාවක් කරන්න ඕනද කියලා. පින්නත් වෙනස මේකත් පහදා දෙන්න අපිට. ඔව්. ඇත්තටම පින්වත්නි ඒ ඒ ප්‍රශ්නෙට අපිට ඍජුව උත්තරයක් දෙන්න අමාරුයි. නෑ කාන්තාව රැකියාවක් කරන්න ඕනේ නෑ කියන උත්තරේ අපි දුන්නොත් ඇත්තටම වර්තමාන සමාජයට ඒක ප්‍රායෝගිකව හැබැයි අතීතයේදී ඒක මම හිතා ලොකු ගැටලුවක් නැහැ. ගැටලුවක් වුණේ ඇත්තටම දිවේශ අතීතය ගත්තාම අපේ මුතුන් මිත්තන්ගේ කාන්තාව බිරිඳ කියන චරිතය ඊළඟට තරුණ දියණිය ඇය ලොකුවට රැකියාව පැත්තට යොමුුනේ නැති තරම්ම. යොමුුනේ නැති තරම්ම. නමුත් මේ දැන් මේ වර්තමාන ආර්ථික තත්ත්වයත් එක්ක මේ වර්තමානයේ යන මේ සමාජීය රටාවත් එක්ක සමහරට ආර්ථික අවශ්‍යතා නැතත් තරුණියක් පෙළඹෙනවා රැකියාවක් කරන්න. එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ සමහරට ධනවත් පවුලල බොහෝ ධනය තියෙන හොඳ ආර්ථික මට්ටමක් තියෙන තරුණ දියණිවරු පවා රැකියාවක් කරන්න පෙළඹෙනවා හුදෙක් තමන්ගේ හුදෙකලාව නැති කරගන්න. තමන්ට තියෙන විනෝදය පිණිස මේ වගේ නොයෙක් හේතුන් මැත්තේ කම්මැලි කම්මැලි කියලා හිතනවා ගෙදෙට්ට වෙලා නිකන් ඉන්න එක. ඒ නිසා ඇත්තටම මුදල් අවශ්‍යතාවයට නෙමෙයි ඔවුන්ගේ ජීවිතේ ගෙවා ගන්න උවමනාවට රැකියා කරන අයත් අපි අතර ඉන්නවා. ඒ අතර අපි අතර ඉන්නවා සමහර තරුණ දියණිවරු ඇත්තටම ඇය ඉගෙන ගන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ තියෙන ඒ ආර්ථික తත්වය ගොඩනගන්න. තමන්ගේ දෙමව්පියෝ පුංචි කාලේ ඉඳන් තමන් වෙනුවෙන් තමන්ට උගන්වන්න කරපු කැපකිරීම දැකලා ඊළඟට තමන් වෙනුවෙන් අම්මා තාත්තා නොකා නොබි කරපු කැපකිරීම දැකලා සමහර දියණිවරු මුල පුංචි කාලේ ඉඳන්ම හිතේ ලොකු වීරයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම කවදා හරි දවසක හොඳට ඉගෙනගෙන ලොකු වෙලා හොඳ රැකියාවක් කරලා මගේ අහිංසක අම්මා තාත්තට අන්තිම කාලේ හරි සැප දෙනවා කියලා හිතලා රැකියාව ගැන ගොඩාක් උනන්දුවෙන් කටයුතු කරන දියණිවරු ඉන්නවා. ඉතින් ඒ වගේ අහිංසක දියණිවරුන්ට අපි රැකියාවක් කරන්න එපා කියලා කිව්වොත් ඇත්තටම ඔවුන්ගේ ජීවිතේ කඩාගෙන වැටෙනවා. ඔවුන්ගේ ඔවුන්ගේ ආකල්පය සිතුම් පැතුම් ධාර්මිකයිනේ තිරේෂා. දෙමව්පියන්ට සැලකීම තමයි මූලික අරමුණ. ඒතර ඒක අපිට ඒක කිසි වැරැද්දක් දකින්න බෑ. ඒක තමන් දැනගන්න ඕනි. දියණියක් හැටියට තමන් දැනගන්න ඕනි මම රැකියාවක් කිරීම අනිවාර්යද නැද්ද? මං රැකියාවක් කිරීම මගේ දෙමව්පියන්ට, මගේ පවුලේ සහෝදර සහෝදරියන්ට, මගේ විවාහ මං විවාහ වුණොත් ඒ විවාහ ජීවිතේට කොයිතරම් දුරට මේ රැකියාව මට උපකාර පිණිස පවතිනවාද කියන එක Taman තේරුම් ගන්න ඕනි. ඒ කාරණේ තේරුම් අරගෙන Taman මේ රැකියාවේ නිරත වෙන්න ඕනි. නමුත් තමන්ට පුළුවන් නම් විවාහ වීමත් සමගම තමන් විවාහ වෙන ස්වාමියාට හොඳ බිරිඳක් වෙලා තමන්ගේ ස්වාමියාගේ දෙමව්පියන් පවා රැක බලාගෙන ඊළඟට දරුවෝ ලැබුණාම මේ දරුවන්ට යහපත් මවක් වෙලා ගෘහණියක් හැටියට gedara ඉඳගෙන ඇගේ බිරිඳ කියන භූමිකාව සහ මව කියන භූමිකාව රැකියාවක් තොරව සාර්ථකව 100%ක් සාර්ථකව ගත කරන්න පුළුවන් අය ඉද්දී ඇය නිකරුණේ රැකියාවකට පෙළඹෙනවා කියලා කියන්නේ ඒක ඇත්තටම නිෂ්පලයි. ඇයට ඇයට තමන්ගේ ගෙදර ගොදොර කටයුතු බොහොම විවේකීව කරගන්න පුළුවන් කාලේ ඇයි බොරුවට රැකියාවක් වෙනුවෙන් කැප කරනවා. ඒතර සමහර අය හිතනවා මම හොඳට ඉගෙන ගත්තා. එහෙනම් මගේ ඉගෙන මගේ අධ්‍යාපන සුදුසුකම් එක්ක මම මොකටද ඇයි රැකියාවක් නොකර ඉන්නේ? ඇයි මට තනියම මගේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන්? මං විවාහ වුණත් මං මට ස්වාමියා යටතේ ඉන්න ඕනේ මට ස්වාධීනව මගේ ජීවිතේ ගත කරන්න පුළුවන්. මට ඕනි දේ මට ගන්න පුළුවන්. මට අවශ්‍ය ඇඳුම් පැළඳුම් කෑම්බීම් මේවා මට ගන්න පුළුවන්. ආන් ඒ නිසා මම රැකියාවක් කළ යුතුයි. කියන්නේ රැකියාවක් කිරීම අවශ්‍ය අත්‍යවශ්‍ය නැතත් ඔය වගේ ආකල්පවල ඉඳලා තරුණියන් රැකියාවක් කරනවා ටිරේෂා. ඊළඟට විශේෂයෙන්ම පින්වත්නි විවාහ වුණාට පස්සේ සමහර විට ඒ ස්වාමියා සැලකිය යුතු වැටුපක් ලබන දරුවෝ ලැබුණහම මේ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙමින් ඔවුන්ගේ අනාගතයත් සාර්ථක කරගන්න පුළුවන් ආර්ථික ශක්තියක් තියෙන ආර්ථික මට්ටමක් තියෙන ස්වාමියෙක් Tamange බිරිඳගෙන් ඉල්ලීමක් කරනවා නම් ඔයා දැන් විවාහ වෙනකන් රැකියාවක් කළා මෙතනින් එහාට රැකියාවෙන් අස්සෙන්න කියලා ස්වාමියා ඉල්ලීමක් කරොත් කීකරු බිරිඳ ඒ ඉල්ලීමට ඇහුම්කන් දිය යුතුයි අනිවාර්යෙන්ම එතකොට තමන්ගේ ස්වාමියාත් එක්ක බහිම්බස් වෙන්න රණ්ඩු සරුවල් කරමින් එක ටික කියා ගැනීම බිරිඳක් හැටියට සුදුසු සුදුසු නැහැ. තමන් තමන්ගේ ස්වාමියාගේ වචනයට අවනත වෙන්න ඕනේ. කීකරු වෙන්න ඕනේ. ඒතර ඒ වගේ தත්වයටදී දැන් අපේ අපේ අපේ අසපුවලටත් එනවා සමහර මේ බිරිඳවරු සමට ස්වාමියා බිරිඳ දෙන්නම අරගලේ තියෙන බිරිඳගේ රැකියාව. ඒ කියන්නේ ස්වාමියා තරයේ කියනවා රැකියාව කරන්න එපා එපා එපා කියලා. ඒතර බිරිඳ නෑ මම රැකියාව කළ යුතුයි. මගේ දෙමව්පියෝ මට උගන්වුවේ මහන්සියෙන්. ඒ නිසා මම මට මං කරපු මගේ සුදුසුකම් වලට අනුව මම රැකියාවක් කළ යුතුයි කියලා ඒ පෞල් ජීවිතේ පවා දෙදරා යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා තමන් විවාහ වෙන තමන්ගේ ස්වාමියාගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම බිරිඳක් හැටියට අවනත විය යුතුයි. ඊළඟට සමහරලාවට විවාහපත් වෙලත් අවුරුද්දක් දෙකක් ගිහිලා දරුවෝ ලැබුණට පස්සේ සමහරට ස්වාමියා ඉල්ලීමක් කරනවා දැන් ඔයා දරුවෝ ලැබිලා ඉන්නවා මේ දරුවෝ හොඳට රැක බලාගෙන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ඔයා ගෙදර නතර වෙන්න රැකියාවට යන්න එපා කියලා ඉල්ලීමක් කළොත් ඒ ඉල්ලීමට අනිවාර්යයෙන්ම බිරිඳ මවක් හැටියට තමන්ගේ යුතුයකම වගකීම ඉෂ්ට කිරීම පිණිස ඒ රැකියාව කැපකල යුතු ඉතිරේෂා. ඉතින් ආන් ඒ නිසා කාන්තාවක් තරුණියක් අනිවාර්යයෙන්ම රැකියාවක් කළ යුතුයි නොකළ යුතුයි කියන කාරණේ නෙමෙයි තමන්ගේ පවුල් පරිසර තත්ත්ව තමන්ගේ ආර්ථිකත්වය සහ තමන්ගේ පවුලේ ස්වාමියා බිරිඳ කියන ඒ සම්බන්ධතාවය ඊළඟට දරුවෝ ගැන හිතලා තමන් තීරණයක් ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ජීවිතයේ එදිනදා කටයුතු වලදී අපිට ධර්මානුකූලව උපදෙස් ලැබෙනවා නම් ඒ ධර්ම කරුණු අපේ ජීවිතයට ගලපාගෙන කටයුතු කරන්න අපිට පහසු වෙනවා. පින්වත් මෑණියන් වහන්සේ රැකියාවක් කරන තරුණ දියණිවරුන්ට මම හිතනවා ධර්මානුකූල පිළිතුරක් අපි දෙන්නට ඕන. ඒ අය කොයි ආකාරයෙන්ද Tamanගේ රැකියාව කරන්නට ඕන? ඒත් එක්ක මේ රැකියාව කරන ස්ථානය තුල අපි හැසිරෙන්නට ඕන කොයි ආකාරයෙන්ද ධර්මානුකූල උපදෙසක් අපිට ලබා දෙන්න පින්වත් මෑණියන් වහන්සේ. පින්වත්නි ඇත්තටම අද වැඩසටහන පුරාවට අපි විවිධ පැතිකඩයන් ඔස්සේ කතා කරා. ඒ කතා කරපු හැම පැතිකඩයක් තුළම තියෙන්නේ ධර්මානුකූල විග්‍රහයක්. අපි කතා කරපු හැම දෙයක් තුළම තියෙන්නේ ධර්මානුකූල විග්‍රහයක්. එතකොට ඒ අතරේ රැකියාවක් කරන තරුණ දියණියකට ඒ රැකියාව නිසි ආකාරයෙන් කරන්නට උපදේශක් කියලා විශේෂයෙන්ම අපි කතා කළොත් අපි මුලින් ඉඳන්ම මේ හැම හැම මාතෘකාවක් යටතේම අපි කතා කළේ විශේෂයෙන්ම තරුණ දියණියක්. තරුණිය කාන්තාවක් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි තමන්ගේ පිරිසුදු චරිතය ගැන. තමන්ගේ ආත්ම ගෞරවය ගැන, තමන්ගේ අභිමානය ගැන තමයි තමන් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. ඒ නිසා අපි කලින් පාසල් දියණියන් ගැන කතා කරා, මව්වරු ගැන කතා කරා. ඒතර මේ තරුණ දියණියක් රැකියාවක් කරද්දී පවා පින්වත්නි, ඒ කරන රැකියාව තුලින් තමන් හොඳ සිහිබුද්ධියෙන් ඉන්න ඕනි. තමන්ගේ චරිතයට, තමන්ගේ පිරිසුදු සීලයට හානියක් වෙනවද නැද්ද කියන කාරණය ගැන තමන් හොඳට කල්පනාවෙන් ඉන්න ඕනි. මොකද තරුණ දියණියක් හැටියට අධ්‍යාපනය ලැබලා රැකියාවකට යනවා කියන්නේ ඇය හැමදාම තරුණියක් ම නෙමෙයි නිතිරේෂා. කාලයක් එක්ක ඇය ඇය වැඩි විය පැමිණෙනකොට ඇයට විවාහ වෙන්න සිද්ධ වෙනවා. ඒතර විවාහ වුණාට පස්සේ තමන්ගේ ස්වාමියාට යහපත් බිරිඳක් වෙන්න පුළුවන් විදිහටද මං රැකියාව කරන කාලය ගත කළේ කියලා තමන් තේරුම් ගන්න ඕනි. එතකොට බිරිඳ කියන භූමිකාවට හානියක් නොවන විදිහට තමන්ගේ රැකියාව මුල හිටන් කරන්න ඕනි. ඊළඟට ඇය තරුණිය අනාගතයේ විවාහ වෙලා දරුවෝ ලැබුණට පස්සේ ඇය මවක්. එතකොට මවක් හැටියට ඇගේ ඒ මව මාතෘත්වය කියන ඒ භූමිකාවට ගෞරවයක් ඇති කරලා දෙන ආකාරයට තමන් ඒ කරන රැකියාව මුලින් ඉඳන්ම නිසි විදිහට කළ යුතුයි. ඊළඟට විශේෂයෙන්ම තරුණියන් තරුණයන්ට වඩා කියන්නේ පුතාලට වඩා සාමාන්‍ය දුවලගේ ස්වභාවය තමයි ඔවුන් නිතරම අර බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. ඊළඟට බොහෝ ලඳ බොළඳ චරිත, ලාමක චරිත. නමුත් සමහරවිට මේ පරිසරයේ මේ සමාජයේ රැකියා කරන ස්ථානයේ හැම වෙලේම අහිංසකවම හිටියොත් හැම වෙලේම බයෙන් තැති ගැනීමෙන්ම හිටියොත් ඇගේ අහිංසකකම ඇගේ බියගුලුකම මේ අයහපත් සමාජය ඔවුන් ගොදුරු බවට පත් කරගන්නවා. ඒ නිසා Taman හිතින් අහිංසක වෙලා සමහර තැන්වල Tamanට සිද්ධ වෙනවා සැරපරුෂ වින්ද සැරපරුෂව කටයුතු කරන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා තැනට සුදුසු නුවණ යොදලා සැරෙන් ඉන්න ඕනි තැන සැරෙන් ඉන්න ඕනේ. සැරෙන් කෙනෙකුට වචනයක් කතා කරන්න ඕනි තැන සැරෙන් වචනේ කතා කරන්න ඕනි. ඒ සැරෙන් වචනේ කතා කරේ නැත්තම් Taman ඔවුන්ගේ ගොදුරු බවට පත් වෙනවා. ආන් ඒ නිසා විශේෂයෙන්ම කාන්තා පෞරුෂත්වය කාන්තා අභිමානය සහ මුල ඉඳන්ම රැකියාවට ගියපු පළවෙනි දවසේ ඉඳලම යහපත් ප්‍රතිරූපයක් තමන් ගොඩනගා ගන්න ඕනේ. ඒ කියන්නේ රැකියා කරන ස්ථානයේ සියලු දෙනාම මෙයා මේ වගේ කෙනෙක්. මෙයා අනවශ්‍ය දේවල් වලට කැමති නැහැ. මෙයා බොහොම බොහොම අභිමානවත් චරිතයක් කියලා යහපත් ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තාම කවුරුත් ලං වෙන්න බයයි. ගින්දරට කවුරුත් අත දාන්නේ නැහනේ. ඇයි ඒ ගින්දර ගින්දරට අත දැම්මොත් පිච්චෙනවා. ආන් ඒ වගේ තමයි හිතනවා මෙයත් එක්ක සෙල්ලම් බෑ. මෙයාට යම්කිසි දෙයක් කළොත් අනතුරු වෙන්නේ අපිටමයි කියලා හිතලා බොහෝ විට සමාජයේ එන යම් යම් කරදර විපත් වලින් ණයට බේරෙන්න පුළුවන්කම තියෙනවා ඒ පෞරුෂත්වය නිසා. නිසා විශේෂයෙන් මේක ගැන තරණ දියණිවරු හිතන්න ඕනේ. ඊළඟට පින්වත් දියණිවරු හිතන්න ඕනේ මේ රැකියාවක් කරනකොට අනාගතයේ කාන්තා පරපුරට පරමාදර්ශී චරිතයක් බවට තමන් පත් වෙන්න ඕනි. කියන්නේ තමන් දිහා බලලා අනාගත තරුණියන් තමන්ගෙන් ආදර්ශයක් ලබා ගන්න විදිහට තමන් ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න ඕනි. ඒ වගේම තමයි ඒ කරන රැකියාව හරියට කළේ නැත්නම් මරණින් මත්තේ අනිවාර්යයෙන්ම සතර අපාය ඉපදෙලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මෙලොව යහපත පිණිසත්, පරලොව යහපත පිණිසත් තමන්ගේ රැකියාව නිසි ආකාරයට යහපත් ආකාරයට කරන්න ඕනි. ඒ නිසා ඇඳුමෙන්, පැළඳුමෙන් පවා, කතා බහෙන් පවා, ගමනින් බිමනින් පවා, ඇවතුම් පැවතුම් වලින් පවා ඇය රැකියා කරන තැනත් සංවරව යහපත් ආකාරයට ජීවිතය ගත කරන්න ඕනේ. යහපත් ආකාරයෙන් කොයි විදිහටද Tamanගේ රැකියාව කරන්න ඕන අපිට පින්වත් මෑණන් වහන්සේ බොහොම හොඳින් කරුණු කරනා පහදා දෙමින් ඒ පිළිබඳව අනුශාසනා කරා අද දවසේදී අපි කතා කළේ මේ රැකියාව රැකියාවන් පිළිබඳව පින්වත් මෑණන්ස අද දවසට අපේ මේ කතාබහ මේ විදිහට නිමවටපත් වෙනවා නමුත් කතාබහ නිමා කරන්නට පෙර අපි හැමදාමත් කියනවා ඔබේ ගැටලු ප්‍රශ්න අපිට යොමු කරන්නට හැකියාවක් තියෙනවා කියලා. ඒ විදිහට ලැබුණු ගැටලු තියෙනවා පින්වත් මෑණියන්ස මම හිතුවා මේ අය යම් අපේක්ෂාවකින් ඉන්නේ ඇගේ ගැටලු වලට විසඳුම් ලැබේවි කියලා. පින්වත් මෙන්වස් එක් පැනයක් අපිට ලැබිලා තියෙනවා. මම මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන විදිහටම ඉදිරිපත් කරන්නම් පින්වත් මෑණන් වහන්සේ. මා 26 වෙනිදි දියණියක් මා අවුරුදු 16 දී පමණ ශ්‍රද්ධා රූපවාහිනියේ මගින් විකාශනය කරන පින්වත් මෑණියන් වහන්සේලා මගින් පවත්වන හොඳ ළමයා මෙහිණියස්සපුව නිකලස් තෙරුණුවරුව වැනි ආදර්ශවත් වැඩසටහන් නරඹන්නෙමි. ඒ තුලින් මා ජීවිතයේ අනිත්‍යභාවය මෙන්ම යථාර්ථයේද මනවින් තේරුම් ගත්තෙමි. සිටියෙමි. එසේම මාහට පැවිදිවීමට දැඩි ආශාවක් ඇති අතර දිනෙන් දින ඒ උතුම් අරමුණ ඉටු කර ගැනීමට මා තුළ දැඩි ආශාවක් ඇතිවන්නේමි. එනමුත් මා දැන් උසස් අධ්‍යාපනය හදාරමින් රැකියාවක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නේ. මාගේ දෙමාපියන් රැකබලා ගනිමින් මා විසින් ඉටු කළ යුතු වගකීම් හා යුතුයකම් නිසා නමුත් රැකියාවක් අපේක්ෂාවෙන් මා කාලයගත කිරීම නිෂ්ඵල දෙයක් ලෙස හැඟෙනවා. පින්වත් මෑණින් වහන්සේ මේ ගැටලුකාරී තත්වයෙන් පසුවන මා අනාගතයේදී කටයුතු කළ යුත්තේ කෙසේද කියන ප්‍රශ්නයට තමයි පිළිතුරු දැඩි අපේක්ෂාවෙන් පසු වෙනවා කියලා තමයි අපිට ගැටලුව යොමු කරලා තියෙන්නේ. ඇත්තට මේ ප්‍රශ්නය යොමු කරපු ඒ පින්වත් දියණිය ඇය දෙපැත්තකට වැනෙනවා. ඒ කියන්නේ මම මොන මොකද්ද තෝරගන්නේ? මම පැවිදි ජීවිතයට යන්නත් කැමතියි. නමුත් දෙමව්පියෝ වෙනුවෙන් මට දෙමව්පියන්ගේ යහපත වෙනුවෙන් මම ඒ ජීවිතේටත් යම්කිසි එයාලටත් යුතුයකම යුතුයකම් වගේ මිෂ්ට කරන්න ඕනි. උනට රැකියාවක් කිරීම නිෂ්ඵලයි කියලා එයා දෙපැත්තකට ඒ තරුණ දියණිය පෙළඹෙනවා. එතකොට ඇත්තටම පින්වත් දියණිය මේ ප්‍රශ්නේ යොමු කරපු පින්වත් දියණිය මේ වැඩසටහන අද බලනවා නම් ඇත්තෙන්ම ඔබට මේ ඇවිල්ලා තියෙන්නේ යහපත් පුණ්‍ය සිතවිල්ලක්. සමහර විට සසර පුරුද්දක් වෙන්න පුළුවන්. සසරේ පැවිදි වෙලා විරාගී බඹසර ජීවිතයක් ගත කරපු පුරුද්ද නැවත ඔබට මෑණියන් වහන්සේලා දකින්නකොට ධර්මයේ ශ්‍රවණය කරනකොට සසර පුරුද්ද නැවත ඉස්මතු වෙලා කියලත් අපිට කියන්න පුළුවන්. නමුත් Taman දැනගන්න ඕනි දැන් ඒ වගේ Tamanට යම්කිසි කැමැත්තක් පැවිදි වෙන්න කැමැත්තක් ඇති වුණාම ඇත්තටම Taman බලන්න ඕනි Tamanගේ දෙමව්පියන් ඒ ඇය පැවිදි වීමත් සමග දෙමව්පියන් අසරණ තත්ත්වයකට පත් වෙනවද නැද්ද කියලා ඇය කල්පනා කරලා බලන්න ඕනේ. දැන් අපිට ওই ලිපියෙන් ඇගේ පවුල් පරිසරය කොහොමද කියලා අපිට විග්‍රහයක් නැහැනේ. ඇගේ අම්මා තාත්තා ඇයව බොහොම දුක් මහන්සියෙන් උගන්වලා ඇගෙන් යම් බලාපොරොත්තුවකින් යම් යම් දේවල් කරාද කියලා අපි දන්නේ නැහැ. ඒතර අම්මා තාත්තට දුකක් දීලා ගින්දරක් දීලා කවදාවත් පැවිදි වෙලා ඇයට හිත සතුටින් ඉන්න අමාරුයි. සබුදුරජාණන් වහන්සේ පවා දේශනා කරනවා දෙමව්පියන්ගේ කැමැත්ත සහ ආශිර්වාදයකින් තොරව දරුවෙක් පැවිදි කරගන්න බෑ. ඒක විනය නීතියක්. ඒ නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ අම්මා තාත්තා මුළු හදවතින්ම තමන්ට ආශිර්වාද කරනවා නම් දුවේ මේ ගිහි ජීවිතය කියලා කියන්නේ ගිනි ගොඩක්. අපි මේ විවාහ වෙලා දරුවෝ හදලා අපි ගොඩාක් ගේ ජීවිතයේ දුක් විඳා. අනේ මගේ දුව අපි විඳපු දුක විඳින්න ඕනේ නැහැ. ඔයත් කවදා හරි දවසක විවාහ වෙලා දරුවෝ හදලා අපි විඳපු දුකම ඔයාට විඳින්න සිද්ධ වෙනවා. නමුත් මේ පැවිදි ජීවිතය කියලා කියන්නේ හරි නිදහස් ජීවිතයක්. ඒ නිසා දුවේ අපි ඔයාට මුළු හදවතින්ම ආශිර්වාද කරනවා. ඔයා පැවිදි වෙන්න යන්න කියලා ඒ අම්මා තාත්තා මුළු හදවතින්ම දුවට ආශිර්වාද කරනකම් දුව මිත්සිතින් ඉවසීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. එහෙම නැතුව අම්මලාගේ හිතවලට ගින්දරක් දීලා මෙතෙන් ආවට පස්සේ දුවට නැවත නැවතත් තමන්ගේ දෙමව්පියෝ සිහි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා දැනට දුව ওই විදිහට ඉඳලා දෙමව්පියන්ගේ ආශිර්වාදය සහ අවසරය ලැබෙන තුරු තව දුරටත් ධර්මයේම ශ්‍රවණය කරමින් සිල් ගුණ ධම්ම වඩමින් තව දුරටත් මේ වැඩසටහන් නරඹමින් ගිහි ජීවිතය තුළ ඉඳිමින් තමන්ගේ ධර්මානුකූල කටයුතු කරගනිමින් ඉන්න එක තමයි වඩාත් සුදුසු වෙන්නේ දෙමව්පිය අවසරයක් ලැබෙන තුරු. මං හිතන්නේ ගැටලුව යොමු කරපු තරුණියට ඒ ගැටලුවට විසඳුමක් ලැබෙන්නට ඇති කියලා විශ්වාස කරනවා. පින්වත් මැනින් වහන්ස තවත් ගැටලුවක් අපට යොමු වෙලා තියෙනවා. ගෞරවනීය පින්වත් මෙහින් වහන්ස මීට වසර 4කට පමණ පෙර මධ්‍යම කඳුකරේ සිදු වූ නායයාමට ගොදුරු වූ තරුණ දියණියක් අද අපගේ මිනිපිරිය වී නැවත ඉපදී සිටි පින්වත් මෑණියන් වහන්ස ඇගේ මේ භවය ඇගේ පෙර භවයට වඩා සමාජික ආර්ථික සහ ආගමික අතින් උසස් වූ උපතකි එබව අනතිමානීව කියා සිටිමි එමෙන්ව දරුවා පිනට දහමට ඉතාමත් ලැබී දරුවාගේ ආරක්ෂාවත් අපගේ අනන්‍යතාවයත් රැක ගැනීමට අවශ්‍ය බැවින් සියලු විස්තර නොපවසමි අපට ඇති පැනය නම් දරුවා මේ භවයේදීත් එවැනි ඉරණමකට ගොදුරු වේදයි යන බියයි එවැනි විපතක් මේ භවයේදී දරුවාට නොවීමට රැකබලා ගැනීමට මගක් තිබේද එසේනම් එය කුමක්දයි කරුණාවෙන් වදාරන සේක්වා කියලා තමයි තියෙන්නේ නැවත වතාවක් කියනවා අනන්‍යතාවයේ හෙළි නොකිරීම පිළිබඳව සමාවී වදරණ සේක්වා කියලා. පින්නත්නේ ඇත්තටම හදිසි අනතුරු වලින් ස්වභාවික විපත් වලින් මරණයටපත් වෙන ගොඩාක් ජීවිත තිරේෂා කර්මානුරූප බලපෑම් තියෙනවා. දියේ ගිලිලා මැරෙනවා, ගින්නට අවු වෙලා මැරෙනවා, නොයෙක් හදිසි අනතුරු, රියානතුරු වලින් මැරෙනවා. මේ වගේ මේ අනපේක්ෂිත මරණ ගොඩක් විට තිරේෂා සසරේ සසරේ කර්මානුරූපව තමන් කරපු පව්වලට ලැබෙන විපාක හැටියට තමයි විග්‍රහ කරන්නේ ධර්මය තුල ස්වභාවික මරණයකට වඩා සාමාන්‍යයෙන් ඒ වගේ පාපී අකුසලයක් සසරේ කලින් ආත්ම භාවයක කරලා තිබ්බොත් සමහරට එකපාරක් කරපු අකුසලයට අපි හිතමු ප්‍රාණඝාත අකුසලයක් කියලා එක් වතාවක් කරපු මනුෂ්‍ය ඝාතන අකුසලයකට සමහරවට ආත්මභාව 1000 5000 ඒ විදිහටම ඒ ස්වභාවයෙන්ම මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි මේ කර්මයේ ස්වභාවය. ඒක තමයි කර්මයේ ස්වභාවය නිසා මේ වගේ ස්වභාවිකව අනපේක්ෂිත මරණයකට පත්වෙච්චි දියණියකගේ සමහරට ඒ කර්මය ගෙවිලා අවසන් වෙලා ගියපු අවසාන ආත්ම භාවය වෙන්න පුළුවන් කලින් ඇය ඒ නායෑමකට හසු වෙලා මිය යෑම. ඇය විඳවලා විඳවලා සසරේ විඳවලා විඳවලා අන්තිම භාවය වෙන්නත් පුළුවන්. නැත්තම් මේ කර්මයේ විපාක දෙන්න පටන් ගත්තා ආරම්භයක් වෙන්නත් පුළුවන්. එනිසා කර්ම කර්මඵලය ගැන විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේට ඇරෙන්න වෙන කිසි කෙනෙක්ට බෑ. මේක මොකද්ද මේක පිටිපස්සේ තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම ඒ දියණිය නැවතත් ඔබ අතර ඉපදිලා කලින් ජීවිතයේ ප්‍රිය විප්‍රයෝගය නිසා ඔබ දුකටපත් වෙලා නැවතත් ඇය ඔබ අතර ඉපදිලා ඔබ දැන් බයටපත් වෙනවා නැවතත් ඇය අපිට අහිමි වෙයිද කියන එක. ඒතර මේකට කරන්න පුළුවන් හොඳම ධර්මානුකූල විසඳුම තමයි Tamanගේ ආදරණීය දියණිය එකගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේ වන්දනා කරන්නට ගිහිල්ලා මල් පහන් සුවඳ දුම් පැන් ආදිය පූජා කරලා හොඳට තෙරුවන් වන්දනා කරලා සිල්වත් සිල්පද සමාදන් වෙලා සිල්වත් ජීවිතයක් බවට පත් කරගෙන හොඳට තමන්ගේ දියණිය අර මහ සෑයේ යට පාදමේට නරල තියලා ඒ දියණියටම තමන්ගේ ජීවිතය බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට කියන්නේ මේ උතුම් තෙරුවනට මාගේ ජීවිතේ පූජා වේවා කියලා තුන් වතාවක් තෙරුවනට ජීවිතේ පූජා කරවන්න ඒ වගේම ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු මේ උතුම් ස්වර්ණමාලී මහ සෑරජානන් වහන්සේට මාගේ ජීවිතේ පූජා කරමි පූජා වේවා කියලා ඇයට කතා කරන්න පුළුවන් වයසක නම් ඇය ඉන්නේ. ඇය විසින්ම ඇගේ ජීවිතය මහ සෑයට සහ තෙරුණට පූජා කරන්න අනිවාර්යෙන් පිහිටක් පිළිසරණක් තියෙනවා. වන්දනාමාන කරලා බණ භාවනා කරලා පිරිත් සජ්ජායනා කරලා ඒ රැස් කරගත්තා වූ උතුම් පින මහසෑ මළුවේදීම සක්දෙවිඳුන් සතරවරන් දෙව්වරුන් ප්‍රදාන ඒ සම්‍යක් දෘෂ්ටික දෙව්වරුන්ට අනුමෝදන් කරලා ඒ දෙවියන්ගේ දේව ආශිර්වාදය රැකවරණය ලැබේවා ජීවිතයට ආරක්ෂාවක් සැලසේවා කියලා යහපත් දෙවිවරුන්ගෙන් ආරක්ෂාව රැකවරණය ඉල්ලීම තමයි කරන්න පුළුවන් යහපත්ම දේ ඊළඟට විශේෂයෙන්ම නිතර නිතර පුළුවන් තරම් අබේදානමය පින්කම් වල නිරත වෙන්න පුළුවන් අහිංසක කුරුල්ලන්න සත්තු නිදහස් කරලා පුළුවන් තරම් ජීවිත දානය දීම අඩු අයසින් මරණයට පත්වීම නම් වූ අකුසලය යම් මට්ටමකට යටපත් කරගන්න කරන්න පුළුවන් හොඳ පුණ්‍ය කර්මයක් හැටියට අපිට කියන්න පුළුවන් මං හිතන්නේ මේ ගැටලුව යොමු කරපු ඔබටත් ඒ ගැටලුවට විසඳුමක් ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. පින්වත් මෑණියන් අද දවසේදීත් බොහොම හොඳින් අපිට මේ කරුණු කරනා පිළිබඳව අනුශාසනා කරලා අපිට පහදා දුන්න පින්වත් මෑණියන් වහන්සේට මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ සියලුම පුණ්‍ය ධර්මයන් උපකාරී වේවා, හේතු වේවා, අනුමෝදන් වේවා. පින්වත් මෑණියන් වහන්ස ඒ විදිහට අද දවසේදී අපිට බොහොම හොඳින් කරුණු කරනා පහදා දෙද්දී අපි ඔබට නැවත වතාවක් මතක් කරනවා ඔබට හැකියාවක් තියෙනවා ඔබේ ගැටලු ප්‍රශ්න අපිට යොමු කරන්න. ඒ ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුම් දෙන්නට අප සූදානමින් ඉන්නවා. මම මතක් කරන්නම් අපේ සුපුරුදු ලිපිනේ නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනිය හේවාගම කඩුවෙල. නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර 1998 ශ්‍රද්ධරූප වාහිනිය හේවාගම කඩුවෙල කියන ලිපිනයට ඔබේ ගැටලු අදහස් අපට යොමු කරන්නට හැකියාවක් තියෙනවා. එසේනම් අද දවසේදී අපි ධම්සරණී සදහම් පිළිසඳර තුලින් සමගෙන යන්නයි මේ සෝදානම් වෙන්නේ. ලබන සතියේදීත් ඔබව මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.